ජය ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා චාරිත්‍රානුකූලව ඉස්සනෝනේ පාතර ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම් දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරම් පාතමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දිස්වාසු අන්නස්ස පබස්සරන්ති කම්මාර බුද්ධානි සුනිද්ධිතානි සංඝට්ඨ මානානි දුවේ බුජස්මින් ඒකෝ චරී කග්ග විසාන කප්පෝති අවසරයි ස්වාමීන් වහන්සේ අද්දා උද්ධි සම්පන්න පින්වත්නි මේ නිස්සන් වනේ බ්‍රහස්පතින්ද නිස්පතපස්ස ධර්ම දේශනාව සඳහා වටිනා සූත්‍රයක් කග්ගවිශාන සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඉතින් මේ කග්ගවිශාන සූත්‍රය පිළිබඳව හදාරන්න කැමති කෙනෙකුට ඒ සඳහා සර්වඥ දේහිත සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොත තමයි බලන්න වෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ ગાථා වලින් සමන්විත සූත්‍රයක්. ඒක ගාතාවට වෙන වෙනම කතන්දරයක් තියෙනවා. ඒක වෙනමම පණිවිඩයක් තියෙනවා. ඒත් මේ ගාථා 40ෙම තේමාව හැම ගාතාවකම අවසාන පදයෙන් හුවා දක්වන්න උත්සාහ කරනවා. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා. Taman හැසිරෙන්නේ කියලා කියනවා ඒකචාරීව. ඒක කඟ වේනගේ තනි අඟ වගේ. ඉතින් මේ ගාථා 40ක් තමන්විත මේ සූත්‍රයේ 39ක්ම සමාත්ප වෙන්නේ ගාතාව සමහම සමාහම් කරන්නේ හමාර කරන්නේ ඒකෝචරයකක විසං කප්පෝ කියලා වර්තන ධ්‍රුව පදේ කියලා නැවත නැවතත් හැම ගාතාවම දකින්න හම්බ වෙනවා අපි මේක සති දෙකකට ඉස්සලා ගත්ත මාතෘකාදී පමණක් ඒක නැතුව ඒ ධ්‍රුව පදේ නැති ගාතාවක් හම්බුණා නමුත් ඊට පස්සේ ආයෙත් අපි පුරුදු පරිදි ඒකෝචරයකක විසං කප්පෝ කියන ඒ නැවත නැවත අහන්න ලැබෙන පදේ සහිත ගාතාවලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අදත් ඒ පළ තුන්වෙනි හතරවෙනි පදයට ගැලපෙන විදිහට ඊතුරු ගාතාවල පණිවිඩයක් තියෙනවා. නිදානයක් තියෙනවා. මූලික තේමාවට දක්වන අනුග්‍රහයක් අනුකූලතාවයක් තියෙනවා. මේකේ තියෙන දිස්වාස වන්නස්ස පවාසරන්ති. යම් කිසි කෙනෙක් රත්තරන් ආභරණයක් වගේ ගන්න වෙන්නේ මේකේ අටුවාව කියනවා වලයස්ස කියලා පදයක් දාගන්න කියලා. බලේ කියලා කියන්නේ කාන්තාව පවතින බලදින වලල්ලට කියන නමක්. එහෙම නැත්නම් දිස්වා සුවන්නස්ස වලයස්ස පබස්සරති කියලා කාන්තා අතක පළඳින අත්‍රා වලලක තියෙන ප්‍රභාව දකින්නේ. එහෙම නැත්නම් ඒක මේ ඒකේ හිත පහදින ගතිය දකින්නේ කම්මාර පුත්තානේ සුනිට්ඨිතානි. තාම දක්ෂ රත්තරන් වැඩකාරයෙක්. කම්මල්කාරී ආචාර්යෙක් හදපු ඒ රත්තරන් වලල්ලක ප්‍රභාස්වර සහිත රත්තරන් වලල් දාලා සංඝට්ඨමානනි ද්වේ බුජස්මි එක අතට වලලු දෙකක් දැම්මොත් සද්ද නැගෙනවා කියලා කියනවා. ඒකයි මේ තේමාව. සංඝට්ඨමානාය තනි වලල්ල අත හොල්ලනකොට දඟලන්නේ දෙකක් බලලුවට ආශාංශා දෙකක් දාගත්ත ගමන් දෙවෙනි බලල දාපු ගමන් ওই ස්වර්ණයේ රත්තරනේ ප්‍රභාව වගේම දෙක එකට ගන්නකොට ඒ නුව සද්දයක් නැගෙනවා. ඒ සද්දේ ඉන්නේ දෙවෙනි බලල ආපු ගමන් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සද්දෙට කැමති නැත්නම් ගෝධාවට කැමති නැත්නම් ඒකෝචරේ khagga විසාන කප්පෝ අතට දාපු තනි වලල්ල වගේ ඒක චාරි වෙන්නේ කියන එකයි පණිවිඩය. ඉතින් මේක බෞද්ධ සාහිත්‍යයේ තේරවාදී දක්වන නිදර්ශනයක් තමයි වලලු දෙකක් එකතු වෙච්ච තැන සද්ද නැගෙනවා එක වලල්ල සද්ද නැහැ. ඒ වගේම තමයි අං දෙක එකතු වෙච්චාම ගොනෙක් වෙනවා තනි අඟ වෙච්චාම කඟ වේනෙක් වෙනවා. ඒ නිසා අපි ගොනෙක් වෙනවට වැඩිය කඟ වේනෙක් වෙන්න තනි අඟක් වෙන්න සම්බන්ධ කරනවා. ඒ වගේම සරුවචනාංශ සඳහන් කරලා තියෙනවා තනි කෙනා බ්‍රහ්මයි දෙන්න දෙයියෝ තුන ගම හතර කලහයි කියන. ඒ නිසා තනි කෙනා ඉනවනම් කොතන හිටියත් ජීවිතේ බ්‍රහ්මයි කොහේ හිටියත්. ඉතින් අපිට ඉන්න බැරි නිසා අපි තව ඇඳුත්තක් හොයාගන්න. පිච්ච ගමන් දිව්‍යයන් බවටපත් වෙනවා. මේ ඇඳුත් එකතු වෙච්චම තුන්වෙනි එකෙක් එනවා. ළමෙක් හම්බ වෙනවා. ඒකට ගන්න එතනින් එහාට කලහයි. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා උපදීන්නේ අපි බ්‍රහ්මව බොහොම ගායක් තියෙනවා අපිට ඔය ලිංගික පරිණතයත් එක්ක එක දෙක කරගන්න. ඉතින් ඒක ලොකෝම ජයග්‍රහණයක් තමයි ජීවිතේ මිනිහෙක් වෙන්න නම් කසාදයක් බඳින්න ඕනේ කියලා අපේ කනට පොඳුරලා අපේ නෑදෑයෝම කියනවා. ඉතින් දෙන්නක සිට නිකන් හිටින්නේ නෑනේ. තුන වෙනවනේ. ඊට පස්සේ ඉතින් ජීවිතය හැමාර වෙන්නේ කලහයෙන් තමයි. ඉතින් ඒක නිසා මේ ඔක්කොමත් ඉවර කරලා මරණ මොහොතදී නැවතත් අර හතර ඉඳලක පාරට එකට බස්සනවා. බැසවට පස්සේ ලයි හත් බැඳගෙන සෝචති කිලමති පරිදේවේති පුරස්තාලං කන්දති අසම්මෝහං ආපච්චති කියලා හරියට මේ මේ හතර දිනත් එක්ක එකට ආවා වගේ අඬන්නේ නිකන් තනි වෙලා යන්න බැරුව. මතක නෑ අපි ආවේ තනියම කියලා. අතර මගදී මේ අඟ දෙක උනේ දෙක තුන උනේ තුන හතර උනේ ඒක නිසා මේ විෂම චක්‍රය දිහා බලන්ඩ එක ජීවිතයක අත්දැකීමෙන් නම් කොහොමදක්වත් බෑ. ඒ නිසා සර්වචනාංශයේ බුබ්බේ නිවාදානුසුත් ඥානෙට හිත යොදලා එක කෙනෙක්ගේ පුද්ගලයේ සංසාර පුරාවට හම්බ වෙන හම්බ වෙන කුණු කන්දල් වලට ඇලී බැඳි ඒකම මම මාගේ කියාගෙන අනිත්‍යෝතෝ පළපළ කියලා අයින් කරගෙන කැරකෙන සංසාරේ අපිට 10 නොවිච්ච එක එක්කත් සංසාරේ නැහැ. නමුත් මේ ජීවිතේ අපිට ඒක පේන්නේ නැහැ. ඒක නිසා අපිට පේන්නේ අපිට සහාය නොවිච්ච කට්ටිය හතර විදියට, උන් පාන අන්‍යගංකාරය විදියට, අන්‍ය දේශකයෝ විදියට ඒ නිසා ඒගොල්ලත් එක්ක යුද්ධ කර කර හරියට නිකන් මේ කට්ටිය අපිට මේ සම්බන්ධ වෙච්ච කට්ටිය හැමදාම ඉන්නා වගේ මේ අම්මම මේ තාත්තම මේ දුව දරුවම බදාගෙන සිපවලඳ ගන්න මේ ඒගොල්ලන්ගෙන් මොහොතකටවත් වින් වෙන්න බැරුව පියවිප්‍රයෝගයක් හදා කරගෙන මේ ගත කරන ජීවිතයේ මේ එක ජීවිතයක තියෙන පටු දර්ශනයත් එක්කම ඉන්න එක. යම් කිසි කෙනෙකුට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක්කෙනෙක්ගේ කතන්දරේ මෙරි මෙරි උපදින කතන්දරේ දකින්න තේරෙනවා. අපි එහෙම ඇයි හොඳයි නොකිය ගත්තේ දිවෙන් දිව ගාගත්තේ නැති එකම සතෙක්වත් ලෝකේ නැහැ. <clears throat> අනිත් එක දිබ්බචක්කු ඥානයට බලලා මේ උපදින මේ මරණ සත්තු දිහා බලපුවාම ඔය කොයි එකක් කල්ය එලි බැගෙන වාසය කරන ගියත් මැරිලා ගිහිලා ඊගාව හම් වෙන එකටත් ඔය වගේම කෑදර කරනවා. ඒකෝට මේක මතකම නැහැ. ඒ තරම්ම චපලයි. නමුත් අපි හිතනවා මේක සදාචාරය මේක මනුස්සකම මේක තමයි මේ ඉන්නකම් කරන්න ඕනේ මගේ ගෑණි විතරයි ගෑණි මගේ අම්මා විතරයි අම්මා මගේ තාත්තා විතරයි තාත්තා. ඉතින් අනික් කට්ටියට එන ගෙහෙල ගියත් කමන්නේ නැහැ. සූර කාගෙන හරි කමන්නේ මටයි මගේ කට්ටියටයි හම්බ කරන්න ගිහිල්ලා නොවිඳිනා දුක් විඳිනවා නොකරන ජඩකම් කරනවා. ඒකලි වෙලා අප්‍රමාණ මානසික කායික දුක් වලටපත් වෙනවා. ඒ නිසා මේ ජන නිවේ ජන විඥාණය ගත්තත් ආචාර ධර්ම ගත්තත් කෙනෙකුට අවශ්‍ය නම් කොලහලකින් අයින් වෙන්න ගමෙන් අයින් වෙන්න යාට කරන්න තියෙන්නේ පුද්ගලයෙක් වශයෙන් භෞතිකව එකචාරි වෙන එකයි. ඒකම විශාලම ජයග්‍රහණය. ඒක අමාරුයි. ඒක අමාරුයි කියලා කියන එක හිතන්නත් අමාරුයි. ඒ නිසායි මේ ලෝකේ දිහා බලනකොට පැවිද්දා කියන සතා සත්වෝද්‍යානෙක ඉන්න සතෙක් වගේ කිහිල්ල බලන්න වටිනවා. පැවිද්ද බලන්න අපි යනවා දුර බැහැර ඒ මොකද ඒ තරම්ම පැවිද්ද අපට ඒ තරම්ම දුෂ්කරයි දුර්ලභයි. ඒ නිසා අපි පැවිද්දෙක් දකින්න සද්ධාවන්තයා මේ විදිහටම මේ චදී පැහැදී සිටින තුර මංගේ වාගෙන යනවා. පැවිද්දට වෛරක්කාරයත් දකින්නකොටම කියනවා මේ යකාට මේ කාලා බීලා ඉන්න බැරිද කාල ගෑණියක් කරන කතාවද බඳලා මේ මොකද්ද මේ කරන්න හදන විප්ලවය කියලා අර පැවිද්දට ඒ වාගෙම කරදර කරනවා නින්දා කරනවා ඒ මොකද්ද ඒ තරම් මේක අලුත් දෙයක් මේක එදා ඉඳලම පරිත්‍රාජකයන් වශයෙන් ආජීවකයන් වශයෙන් ශ්‍රමණයන් වශයෙන් සමාජයේට හැම වෙලාවෙම ඇහැට ගුණක් වෙලා ඉඳලා තියෙනවා මේ පැවිද්දා. සර්වචනසේ පහලෙන් ඉස්සල්ලාම. නමුත් සර්වචනාංශේ සතර පෙර නිමිති වලට අවසානයෙන් දැක්කේ පැවිද්දෙක් බෞද්ධෙක් නෙවෙයි. මේ පැවිද්ද දකින්නටම නිමිත්ත ගත්තා. මෙච්චර එක සැරේ දකින්න ඕනේ. මොකද ඒ සතර පෙර නිමිති දුතුවේ සසර බිය නිසා සසර බිය නැත්තම් කවදාකවත් නිමිත්තක් වෙන්නේ නැහැ. ඒක හැමදාම මේ ඔළුව නරක වෙච්ච වනසේ සිවුරක් දාගෙන ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. සසර බිය දන්නේ කරන පැවිද්ද දකින්නකොටම නිමිත්තක් වෙනවා. මොකෝ ඉතලදකෝ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන ඔක්කොටම උත්තරෙ මෙතන මේ මේ ආචාර ධර්ම පැත්තේ උත්තරයක් තියෙනවානේ. ජන විඥානේ උත්තරයක් තියෙනවානේ. ඒක නිමිති වෙන්නේ නැහැ සසර බිය නැත්තම්. එනිසා සතර පෙර නිමිති දුටුවේ සසර බේනට අය ජම්මෙන්ම සතර බියක් තියෙන නිසා ඒකට උත්තරේ හොයන මනුස්සයා දැක්කත් වඳිනවා. තාම උත්තරේ හම්බෙලා නැති වුණත් මේ ප්‍රතිපදාව හරි කියලා තේරෙනවා. අනික් කෙනෙකුට කාමභෝගී කෙනාට හිතෙන්නේ මේ මිනිසයා මේ රස අඳුරන්නේ නැති සමාජ විප්ලවයක් කරන, Taman එක්කම රණ්ඩු කරන අත්කලමතාන යෝගයට වැටලා ඉන්නවා කියලා. එයා ගන්නව නම් ගන්න නිමිත්තක්, පටිඝ නිමිත්තක්. කල යුත්තක් විදිහට නෙවෙයි. ඒ නිසා අපේ ජීවිතවලත් අපිට අවශ්‍ය නම් ඒ කියන විවේක ජීවිතයක්, උදකලා ජීවිතයක්, එහෙම නැත්නම් විශ්‍රාම ගත ජීවිතයක් ඒක නිසා මතක තියාගන්න එක ආචාර ධර්ම පැත්තක් තියෙනවා. ජන විඥාණය කළ යුත්තක් තියෙනවා. ඒකට අපි කියනවා කාය විවේකී කියලා. ඊට පස්සේ භාවනා කරලා නීවරණයන්ගෙන් ඈත් වීමක් තියෙන එකට කියනවා චිත්ත විවේකී කියලා. ඊට පස්සේ අනුශේ ධර්මයෙන් අර්ථයක් තියෙනවා උපදී විවේක කියලා. ඉතින් මේ සූත්‍රයේ අටුවාව නිතරම කාය විවේකය ගැන තමයි කතා කරලා තියෙන්නේ. කාය විවේකය කියලා කියන්නේ භෞතිකව දුරස්ත වීම. ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්වීම. එහෙම නැත්නම් කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවට්ටෙන් අයින් වීම. කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ටෙන් අයින් වීම. ඒක ඉතින් ගිහිගේ අරයම. අබිනිෂ්ක්‍මණය කියලා විස්තර කරලා තියෙනවා. නමුත් අටුවාවම දෙන්න හදන අට කතාවේ කියනවා මේ කග්ගවිශාන සූත්‍රයේ දැක්වෙන කතා සාමාන්‍ය ත්‍රිවිධ බෝධියම ප්‍රාර්ථනා කරන එක කතා නෙමෙයි පච්චේක බෝධිය පමණක් ප්‍රාර්ථනා කරන අසේබුදුකම විතර ප්‍රාර්ථනා කරන ඇත්තන්ගේ කතා සහ උදාන ගාථා ඒ කියන්නේ පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කරන උද්දාන ගාථා මොකද පසේ බුදු දානංශලා බුදු වුණාට පස්සෙවත් සෙනග ඇසුරක් නැහැ බණ කියමනක් නැහැ පත්තික පින්ඩපාතේ කෝණ නිසා සෙනගක් ළඟට පින්ඩපාතේ ගියාට ධර්ම ප්‍රචාර කටයුත්තක් නැහැ ශ්‍රාවක වේති කිරීමක් නැහැ ඒ නිසා ජීවිතේම එක ചാරි ඒ නිසා මේක පසේ බුදු දානංශලාගේ උදාන ගාථාවක් විතරයි සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා දීලා තියෙන නිදාන කතා එහෙම තමයි අටුවා කතා කියලා කිව්වොත් අටුවා කතාවල තියෙන්නේ මේක පස්සේ පුතු වුණාට පස්සේ කරන ලද උදාන කතා විදියට. ඒකේ හැබැයි අවශ්‍ය නම් අපිට ගන්න පසුබිම පෙන්වනවා. නිදානේ පෙන්වනවා. මේකේ පෙන්වන්නේ දිස්වාසුවන්නස්ස පබසරන්ති කියන එකට පෙන්වන්නේ රජ කෙනෙක් උයනකට ගිහිල්ලා මේ යන්කෙලියේ ඉන්න වෙලාවක රජුරන්ගේ දාසියක් කෑමක් හදනවා රස කැවිල්ලක් එකාතක වලලු දෙකක් තියෙනවා එකාතක එක වලල්ලයි තියෙන්නේ. ඒ රජුරෝ විවේකීව මේ දාශිගේ මේ සුමේ කර්මාන්තේ කුස්සිය වැඩේදී ආ බලන්නට පේනවර තනි වලල්ල තියෙන අතින් වැඩ කරනකොට සද්ද එන්නේ නැහැ. දෙකෙන් වලලු දෙක දාපු අතින් වැඩ කරනකොට මේ සද්ද ඇහෙනවා රජුරෝ ඒක ගැනම අවධානයෙන් ඉන්නකොට අග්‍රමහේශිකාරය එතන රජුරෝ 16 පිළිබඳ පිළිබඳ හිත පහල කරලා කියනවා කියලා දාශය එලවනවා. එලවලා එයා ඇවිල්ලා උයන්න පටන් ගන්නවා. එයාගේ අත් දෙකේම වලලු ගොඩවල් ගොඩවල් තියෙනවා. ඉතින් රජුරවන්න දිගින් දිගටම දිගින් දිගටම සංවේගය පහළ වෙනවා. මෙයා ළඟ තියෙන හුඟක් දක්ෂ කර්මාන්තකාරයෝ කරපු හොඳ ලෝ සද්ද නගන වලලු. ඉතින් ඒකේ ශිල්ප දක්වලා සුරල් දාලා මෙයා උයලා හදලා රජුරවන්න ගෙනලා පිළිගන්නවා. පිළිගන්නකොට එතකොට රජුරෝ මේ එකවලල්ලත් දැනි ශබ්දය ඇහෙන්නේ නැතය. දෙකක් තිබුණොත් සංගට්ඨමානානි දුවේ බුජස්මින් දෙක වෙච්ච ගමන් ගෝසාව බව තීරුම් අරගෙනම ඒ වෙනකොටමත් විපස්සනා වඩලා ඒ වෙනකොටමත් පසේ බුදු වෙලා රජුරෝ කතා කරලා කියනවා මට රජුරුවන්ගේ කියලා ආවන්ත්‍රණය කරන්න එපයි කියලා. එතකොටම බිසෝනාංශයට එහෙම නැත්නම් ආග්‍රමහිකාට රැසකයක් එනවා මේ රජුරෝ ඒ තරම්ම අර දාසිත හිත බැඳලා දැන් රජුරෝ රජකමෙන් පහ වෙලා ඒ නිසා ඇමති මණ්ඩලයක් ඇද වෙනවා. ඇමති මණ්ඩලය කතා කරලා පස්සෙත් කියනවා ඇමති මණ්ඩලය මට රජුරෝ කියලා කියන්න එපා. මොකද මම තවදුරටත් එහෙම රජසිරි විදිහ කෙනෙක් නෙවෙයි. මොකද ලෝකයා හිතන්නේ අර දාශිත් එක්ක හිට බැඳලා අශෝකමාලට මේ සාරියට වෙච්ච දේ තමයි අශෝකමාලාව කියලා කියන්නේ අඩුකුලේ දැරිවියක්. ඒ දැරිවිට හිට බැඳපු ගමන් රජකම නැති වෙනවා. මේගොල්ලත් හිතන්නේ ඒ වගේ එකක් වෙන්න ඇති. ඉතින් ඒ නිසා රජුරවන්ට සිද්ධ වෙනවා පෙන්වන්න මට එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ 16කට හිට බඳ නෙවෙයි. 16ක තනියට ධනිවලල තියෙන අතර හිට බඳක් නෙවෙයි. රජිනිගේ මහේශිකාවේ වල්ලු කොටක් තියෙන අතර ද්වේෂ කරත් නෙවෙයි. මේ දෙකක් වෙච්ච ගමන් ගැටුමක් එන එකයි කතාව කියලා රජුරවන්ට ධර්මාභිසමයට ප්‍රත්‍යක්ෂයට හේතු වෙනවා මේ නිමිත්ත. ඉතින් මේක තමයි කතාව. මේක තමයි මේ නිදාන කතා වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙකුට නම් මේකත් ඇති. අර පැවිද්දෙක් දකින්නකොට මේක නිමිත්තක් වාටපත්ලා ගිහිගේ අතහැරලා තමනුත් පැවිද්දෙක් වාටපත් වෙලා පැවිද්දන් අතර ශ්‍රේෂ්ඨම පැවිද්ද පාට බුදුආවරපත් වුණා. නමුත් ආමුදුර දකින්න හැම කෙනාටම මේක නිමිත්තක් වෙන්නේ නැහැ හැම කෙනාටම හග්ගෙඩිය කියලා බණී ආමුදුරන්ට සෝමපාල කියලා බණී ඕකනේ ඉතින් අපේ රටේ ස්වරූපේ පැවිද්දෝ කියලා කියන්නේ ගෙවල් දොරලා ඉන්න බැරි මේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න බැරි කෙනෙකුට කැලේ හැංගිලා ඉන්න කට්ටියක් කියලා හිතන කට්ටියක් තියෙනවා. නැත්නම් මේ හරකක් හොරකම් කරලා පොලිසියෙන් එළවන නිසා කැලේට ගිය කට්ටියක් කියලා හිතන කට්ටියක් තියෙනවා. ඒක සමහරකට පැවිද්දගේ නිමිත්ත තියෙනවා. මේකෙන් මේ අදහස් කරන්නේ ඕනම තරම් ඕනම සපක් පිනින්න පුළුවන්කම තියෙද්දී අතහැරියා කියන එක. නමුත් පැවිදිච්ච ඔක්කොම නිවන් දැකලා නැහැනේ. ඉතින් ලොකු රහසක් තියෙනවානේ. පැවිදිච්ච උඟ දෙනෙක් මේ අසාර්ථක ජීවිත ගත කරනවා. එතකොට දැන් මොකක්ද තියෙන උත්තරේ? දැන් මේ පැවිද්දා දිහා බලාගෙන ලොකු කැපකිරීමක් කරලා ගිහියෙක් ඇවිල්ලා පැවිදුණාට පස්සේ බැලිනම් මේකට ආවයි කියලා කායි විවික ලැබුණයි කියලා. අතවාසියක් නැහැ. ඒ ජීවිතේ ජීවිතයත් අල්ල කායි විවිකට එනකොට නම් මා ලොකු සිලිලාරයක් තියෙනවා ගෑණියක් අම්බලා ලොකුට පාටියක් දාලා මහුරු විතරක් කෑවා වගේ. ඔය බැන්දගේ අක්ෂණියක් නම් ඊට පස්සේ තනියම විදවන්න එපායි. ඒක නෙවෙයි හොග දෙන්න වෙලා තිනවා කියා ගන්න බැරි වෙලා තියෙන රහස උතන්නේ තියෙන්නේ. පාරේ යනකොට අත් දෙක අල්ලන්න ගියාට ගෙදර ඉන්න වෙලා තියෙන යක්ෂණියක් එක්කනේ කොයි වෙලාව වහදෙයි දන්නේ නැහැ කොයි වෙලාව පියවසයි දන්නේ නැහැ කොයි වෙලාවේ මොන කරයි දන්නේ නැති එකක් නේ ඉතින් මම කන්න ගියාට පස්සේ වාත් එක්ක කියනවා මේ හදිසි වැස්සා ඊට පස්සේ බයිට පස්සේ ස්වාමීන් වහන්සේ කාර් එකේ කුඩේ තියෙනවා කිව්වා මේකල්ලලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කැන්ඩාවේ ඉන්නකොට ඉන්නකොට මේ තුනක් ගැන නිතරම අවදියෙන් ඉන්න ඕනේ. නිතරම කුඩයක් අතේ තියෙනවා ඉඳපු ගම වහිනවා. අන්තික රසායන කියලා බලනකොට රසායන අස් කරලා තියෙයි කියලා බලාපොරොත්තුෙන් කොන්තෝරුවට යන්නේ කිව්වා ඕන වෙලාවක අස් කරන්න පුළුවන් කිව්වා තුන්වෙනියේ ගෙදර එනකොට මගුල් ෆොටෝක තිබ්බොත් ගෑණි ගෙදර ඉන්නවා මගුල් ෆොටෝක බිම ගහලා තිබ්බොත් ගෑණි ගිහිල්ලා වෙන්න තියෙනවා ඔය තුනෙන් ඕන එකක් ඕන වෙලාවක බලාපොරොත්තු වෙන්න ඕන වෙලාවක වැස් වෙන්න පුළුවන් ඕනලා ගෙදරින් අස් කරන්න පුළුවන් ඕනලාවේ රසායන අස් කරන්න පුළුවන් රසායන ගෑණි දාලා ඉහිල්ලා තියෙන ඉඳී තියෙනවා ඉතින් කැනඩාවේ ජීවත් වෙනකොට මෙහෙම තමයි අපි ජීවත් වෙන නිසා වැස්සයි කියලා බය වෙන්න එපා කියලා ඒ වාගේ තමයි ওই බැඳපු හැම කෙනාගේම ජීවිතේ. නවත් මේක කොල්ල බබවගේ ගලවන්න බෑනේ. ඇල්ලුවාට පස්සේ ආයේ මොන જાතියවත් ගලවන්න බෑනේ. ඉතින් අර පිටිම විතරක් ඉන්නේ ඉඳ අපිට hina වෙලා ඉන්න පුළුවන් මේක නෑ. යානු කට්ටිය කියනනම් එහෙම මටත් බයිනවා මේ මේ ඒක වාක්‍යිකව බණ කියනවා කියලා. ඔය කතාව උතර තියෙන්නේ. නමුත් මම මේ හිතුවේ බණේදී මේ කාය විවේකයේ අමාරුයි. දැන් වැන්ජනේ ගියත් ඉන්නේ. කාය විවේකේ අමාරු වුණාට ලබාගත් කාය විවේකේ හැම කෙනාම චිත්ත විවේක බඩපත් කිරීමේදී ගිහි ගිය තහරිනවට වැඩි අමාරු කෘත්‍යයක් පැවිද්දන්න තියෙනවා. ඒකෙන් බරදාන අසාර්ථක වෙලා තියෙනවා. වැඩි ගානක් අසාර්ථකයි. ඒකයි හීරලුව ලෝකේ ඉන්නේ. පැවිදිලා ආයෙ පැවිදිනවා. මේ කරපු වැඩි වැඩක් නැහැ අපව පස්ස ගන්න. ඉතින් එතකොට මේ කාය විවේකේ නැතුව පුළුවන් විවේකේ චිත්ත විවේකේ ලබන්නේ නැත්නම් කාය විවේකේ ලැබීමේ ඒකාන්තම චිත්ත විවේකේට ආධාර උපකාරයත් මේක මේ ඉනිමගක් වෙනවද? එහෙම නැත්නම් කාය විකේ ඒකාන්තයෙන්ම චිත්ත විකේට උදව්වක්ද කියන ප්‍රශ්නේ සම්පූර්ණ අහඹයක්. කායික ලැබිච්ච ඵලියට චිත්ත විකේ ලැබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය චින්තනයේ හැටියට කියනවා මේ විවේක තුන සාක්ෂාත් කිරීමේදී අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදාව තියෙන්නේ ඉස්ලාම මේ අමාරු භෞතිකව සම්පාදනය කළ යුතු මේ කායි විවේකේ සම්පාදනය කරන්න ඒකෙදි තමයි තේරෙයි මේ පණින්න හදන පිම්මේ බරපතලකම නමුත් ලෝකයේ පැවිද්ද තියෙන නිසා ශාසනයත් නිසා ඕන කෙනෙකුට බලන්න පුළුවන් පැවිදිච්ච ඔක්කොම නිවන් දැකලත් නැහැ පැවිදුණාට පස්සේ ගිහිගේ වගේ නෙවෙයි තාමත් දුක්කලක් තියෙනවා මහලට ඒහා සමාන දුකක් තියෙනවා නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා. මේ සිත දෝමනස්සේට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. මොකද පැවිද්දෝ සීදීනස ගන්නවා පැවිද්දොත් උපයිදි වෙනවා. පැවිද්දොත් ශාසනය පිළිබඳ වැරදි අදහස් කියනවා සුණක්කත්ත වගේ පුජයනස ඉන්න කාලෙම පැවිදිලා උපයදිලා ශාසන දොස්තුපැත්තෝ ඉන්නවා. ඉතින් එතකොට ඒ ඇත්ත මොකද මෙහෙම කරන්නේ? ඒ කට්ටියට කාය විවේකයේ සාර්ථක වුණාට උපදී විවේක ලැබිලා චිත්ත විවේක ලැබිලා නැහැ. ඉතින් ඒකට බුදුහාමරෝ දෙන උත්තරේ මොකද්ද? කොච්චරක් බුදුහාමරෝ වග වෙනවද? කොච්චරක් බුදුහාමරංගේ ප්‍රතිපදා මේකට වග වෙනවද? කොච්චරක් කාය වේගය හදාගත්ත මනුස්සයා තවදුරටත් පරිතද කර ගන්න ඕනේද චිත්ත වේගය ලබා ගන්න කියන එක තමයි මේ සාකච්ඡා කළ යුතු දෙය කියලා මට හිතෙනවා. ඒ මොකද මේ පිරිස දිහා බලපුවම මේ හැම කෙනාම කාය වේගය ලබාගත් පිරිසක් කියලා ආරක්ෂාකාරීව හිතයි. කෙටි කාලින හෝ දීර්ඝ කාලිනව කණ්‍යා කෙරෙන් වෙන් වුණා, කුලයා කෙරෙන් වෙන් වුණා. ඒක නිසා මේ කාය විකේ අඳුරන කාය විකේ වර්ණනා කරන පුද්ගලයෙක්. ඉතින් එහෙම කෙනාගේ හැම කෙනාගම චිත්ත විකේ සමාකාර නැහැ. සමහරෙක්ගේ වැඩි සමහරෙක්ගේ අඩුයි. සමහර වේදන සන්තෝෂයටපත් වෙන සමහරෙකුට ඒක සන්තෝෂ වෙන්නේ නැහැ. අන්න එතෙන්ද බුදුහාමුදුරෝ කාය විකේ ගැන හිතන හෝ කාය ගැන වර්ණනා කරන නැත්නම් කාය විකේ සාක්ෂාත් කරගත්ත කෙනා ඒ කාය විකේ උපස්තරණය උපස්ථානක උපස්තරයක් කරගෙන එහෙම නැත්නම් ඒකෙන් මේ උනන්දුවක් ඇති කරන චිත්ත වේගය ඇති කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම පරීක්ෂමේ ප්‍රවේශමෙන් උත්තර දීලා තියෙනවා. සර්වචන්සි වැඩ ඉන කාලේ භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා තේරනාම කියලා. ඒ කියන්නේ තේර කියලා අපි දැනට ගන්න මේ තේරවාදයේදී ගණන් ගන්නේ නවක මජ්ජිම මහා තේර කියලා චුන්ත කොටාශයක් කියනවා. උපසම්පදේල අවුරුදු 5ක් යනකම් නවකයයි කියලා කියනවා. 10ත් 5ත් 5ත් 10ත් අතර කියනවා මජ්ක්‍ධිම කිය. ඊට පස්සේ 10ත් 20ත් අතර ගියාට පස්සේ මහා තේර කියනවා. ඉතින් මේ විදිහට 20 පැන්නට පස්සේ ඉතින් මහා තේර තමයි. ඉතින් මේ තේර කියලා කියන්නේ ස්ථාවර වෙච්ච කෙනෙක්. මේ කාලේ ඉඳලා තියෙනවා තේරනාම කියලා භික්ෂුවක්. ඒ භික්ෂුව ඊටාත්ම අප්‍රසිද්ධියට කැමතියි. ඒසා ඒ ස්වාමීන් වහන්සේ ඒකචාරී ඒව ඒක විහාරීච හොති. හැසිරෙන්නේ හැම වෙලාවෙම තනියම විහරණය කරන්නේ තනියම ඒ වගේම ඒකචාරීච ඒක විහාරීච වන්නවාදී තනිව ජීවත් වෙන්න ඕනේ මහානකම කරන්න නම් තනිව හැසිරෙන්න ඕනේ මහානකම කරන්න කියලා එක වර්ණා නිතරම ඒකමයි බණට කියන්නේ ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ නම වෙන්නේ තේරනාම කියලා නිසා සූත්‍රේ නම දීලා තියෙන තේරනාම කියලා ඉතින් මේ අද වගේමයි අනික් සංඥා වාචරයට මේක කෙනහිල්ලක් වෙලා තියෙනවා. මේ ශාන්තිගේ හැසිරීමට විරුද්ධ වෙලා තියෙනවා. මේ ශාන්තිගේ හැසිරීම අමරයක් විදිහට දැකලා තියෙනවා. මොකද මේ ඒකචාරී ඒක විහාරී ඒච වන්නවාදී කිය. පස්සේ කොහොම හරි බුදුරජාණන්සේ චෝදනාව ගිහිලා තියෙනවා. මේ භික්ෂුව ගැන ඉතින් හිතනද බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ධර්මේශර වූ ඒ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙත් තනිව ජීවත් වුණාට බෞද්ධයෝතරනේ භික්ෂුන් වහන්සේලාත් සුද්ධයි. ඒක නිසා ඉදත් තිබිලා තියෙනවා මේ කරප්පන් ගතිය. ඉතින් අද අපිට අපේ පවුලේ අය ඒකට විරුද්ධ වෙන කෙනා හඳ දෙයක් නැහනේ. ඊට පස්සේ පැවිදි වුණත් තනියව ගත කරන්න හදනකොට පැවිදි සංගමෙමුත් අනුමැතිය ලැබෙන්නේ නැහැ. එතකොට අපිට මෙවැනි ඒකචාරී ජීවිතයකට මුස්ලිම් මිනිස්සු බැලලා තියෙනවා කියලා ඉතිහාසෙ කොහරි තියෙනවද කියලා බලන කවදාවත් නැහැ. අපි ඒකචාරී ගත කරුවයි කියලා කතෝලික මිනිස්සුක අපිට බැනලා තියෙනවා කියලා මට කවදාවත් නැහැ. ඒ නිසා අපිට බාධා වෙනවා නම් එන්නේ බෞද්ධයෙක්ගෙන් දැනටමත් ඒකචාරී වෙච්ච කෙනෙක්. නිසා අපි කියනවා මේ බුද්ධ ආගමට ප්‍රධාන බාධාව අසවල් ආගමයි. අසවල් දේවල් කියලා. නමුත් බුදුචානන්සේ පෙන්වන ධර්මයට ඒකචාරී වෙන එකට මේ මිනිස්සු හුළඟකින් වචනය ප්‍රකාශ කළාවත් නැහැ. මොකද ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒක අදාළ වෙනවා නම් වෙන්නේ බෞද්ධයෙකුට නැත්නම් අපේ කිට්ටුවන්ත නෑදෑ. ඊට නැත්නම් අපේම පැවිදිලා ඉන්න පැවිදි සහෝදරින්න තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ සමාජ විඥානය එදයි අදයි මොනම වෙනසක්වත් වෙලා නැහැ. ඉතින් ඒක සිද්ධ වෙච්ච සිද්ධි තමයි මේ තේරණා භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේට චෝදනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙයා ඒක චාරීච හෝති ඒක විහාරීච වන්නවාදී එයා තනියම ඉන්නේ, තනියම නිදාගන්නේ, ඒකේ ಗುಣ කතා කරනවා කියලා. පස්සේ බුදුරජාණන්සේ කියන බුදුරජාණන්සේට නඩුවක් කාට පස්සේ දෙපාර්ශ්වේ කැඳවනවානේ. පස්සේ මේ තේරනාම් භික්ෂුකින් ලහලා තිනවා මහණ මේ සංඝයා වහන්සේලා කියනවා එකටලු යාගත් පිටපාත යන්නේ එකටලු ආපහු එන්නේ එකටලු වරදාන්න එකටලු මේ ඒකට කියන්නේ 12 පහුවිලා එන පැය එක පැය නෙවෙයි තනියමලු වලදාන්නේ තනියමලු යන්නේ තනියමලු ඉන්නේ ඇත්තද කියලා. ඉතින් මම කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. මම එහෙම ඒකචාරී කමට කැමති ඒකේ ඒක විහාරී කමට කැමති ඒක වන්නවාදී. ඒතර බුදුරජාණන්සේ කියනවා ඒකත් ක්‍රමයක් තමයි. හැබැයි යෝග අංග සම්පූර්ණ ක්‍රමෙ නෙවෙයි කියන්නේ. ওই විදිහට තනියම යන්නේක තනියම ඉන එක තනියම හැසිරෙන එක ඒකේ ಗುಣ කතා කරන එකත් ඒකචාරිකමට ගැළපෙනවා හැබැයි ඒක අංග සම්පූර්ණ එකක් නෙවෙයි කියලා දැන් බුදුරජාණන්සේ පෙන්නවා ඕකට කියන්නේ නිකන් අපේ වචනේ කියනවා ඕකට තමයි කියන්නේ කාය විවේකයේ කියලා. නමුත් ඕක මත චිත්ත විවේකේ නැත්තම් ওই කාය විවේකයේ අංග සම්පූර්ණ ජාතියට මූඩිය ලැබිලා නැහැ. පිටියට පියන හම්බෙලා නැහැ. එතනදී බුදුරජාණන්සේ අවස්ථාවක් කරගන්නවා මේ හාමුදුරනේ විතරක් නෙවෙයි නඩු දාපු හාමුදුරනත් එක්ක නැත්නම් මේ බණ කියන බණහන අපටත් එක්කම මේ ඒකචාරිකම අංග සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ඒ තේරනාම සූත්‍රය ඒකයි ඒක තියෙන සන්දර්භමේ වටිනාකම. ඒකදී බුදුරජාණන්සේ කියනවා මහාන මේ විදිහට එකට තනියම පින්නපාති ගමට ගියත් ආපහු එනකොට ආවත් තනියම වැළඳුවත් තනියම කුටියේ ජීවත් වුණත් ඒක අංග සම්පූර්ණයි අංග සම්පූර්ණ ඉද බෙකු යන් අතීතන්තම් පහිනා මේ භෞතික වශයෙන් ඔබ තනි වෙනවා විතරක් නෙවෙයි කාලයේ වශයෙන් බලනකොටත් අතීතාංශය අමතක කරන්න පුළුවන් වෙනවා අතීතාංශය ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. යම් අනාගතන්තම් පතිනිසට්ටක්. අනාගත සැලසුම් පැත්තක තියන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ පච්චුප්පන්නේසු අත්ථභාවේසු පට්ලාභේසු චන්දරාගෝ සුප්පටි විනීතෝ. එතකොට අතීතයත් අමතක කරාට වර්තමානයේත් අනාගතයත් බහා තබුවන කොට වර්තමානයේ හිටිනවනේ. මම දැන් මෙතන මේ ඉන්නවා. දැන් මේ මම දැන් මෙතන ඉන්නකොට මේ අත්පටිලාභයේ තේරෙනවනේ මේ කය බබයක් පමණ දිගයි. පරියංක භාවනාය දැන් ඉන්නේ. මේ පරියංක ඉන්නකොට ඉන්න බව මට දැනෙනවා. මේ විදියට ආස්වාද ප්‍රසවාසයෙන් හරි ඉන්න ඉරියව්වෙන් හරි දැනෙනවා. ඉතින් යම් වෙලාවක අතීතය අමතක කරන්න උදව් කරගත්තා වූ අනාගතේ පැත්තක දාන්න උදව් කරගත්තා වූ මේ කය පිළිබඳව චම් ඡන්ද රාගයක් තියෙනවා. මේක මේ මමය මේක මේ මගේය මේක මේ මගේ ආත්මය කියලා අන්න ඒකත් සුප්පටි විනීතෝ ඒක පිළිබඳව මනා විනීත ගතියක් හික්මන ගතියක් තියෙනවා නම් එවං කෝ තේර ඒක විහාරෝ විත්තරේන පරිපූර්ණෝ විස්තර වශයෙන් ඒක විහාරිකම පිරෙන්නේ අංග සම්පූර්ණ වෙන්නේ මේ වගේ කාලය අනුවත් තමයි වර්තමාන මොහොතට આવුත් මෙතන අනික් වෙලා අපි කෙරුවේ දේශය අනුව කායිකව භෞතිකව ඒකට කියනවා කාය විවේකී කියලා. ඉතින් කාය විවේකී අත්‍යවශ්‍යද මේ චිත්ත විවේකේ ලබන්න. එහෙම නැත්නම් කාය විවේකේ ලැබුණොත් චිත්ත විවේකේ ලැබෙනවා කියන එක ඒකාන්තද. නැත්නම් කාය විවේකේ ලැබුණු කෙනා චිත්ත විවේකේ ලබන්න වෙනමම ව්‍යාපාර කරන්න ඕනේද? මේක බෞද්ධයන් අතර සාකච්ඡා වෙන ප්‍රශ්නකුත් නෙවෙයි. බලුවාම ත්‍රිපිටකයේ මේ තුන් පැත්තම උත්තර දෙනවා. කිසිම කාය වේගයක් මොකද නැතුව කෙලින්ම ගිගමම් චිත්ත වේග ලැබලා නිවන් ලැබුව ඇත්තොත් තියෙනවා. කාය වේගය ලැබලා પરම්පරා ගණන් පහන මහාන වෙලා ආත්ම ගණන් මහාන වෙලා තාම පිසු ගිනහමතොත් තියෙනවා. කිසිම චිත්ත වේගයක් නැහැ. හරියටම මහානකම තේරුම් ගන්න හරියට මහානකම කරලා ඒකෙන් චිත්ත වේගය ලබා ගන්න ආයාසයෙන් උත්සාහ කරන සංඝයක් තියෙනවා. ඒ නිසා මේ අභියෝගය තාම විවෘත අභියෝගයක්. මේ නිසා සුරජන් වහන්සේ ශික්ෂා තුනක් අපට උගන්වනවා. සීල ශික්ෂාව කියලා එකක් උගන්වනවා. එතකොට අපි කායික ක්‍රියා වාචික ක්‍රියාවලින් අයින් වෙනවා. මේ සීල ශික්ෂාව සඳහා කාය විවේකය අවශ්‍යයි. ඒක අපි සීල් ගන්න දවසට පන්සලට යනවා. තමයි ගෙවල් වලදී සීල් ගන්නවා. කිතරතර ප්‍රශ්නයක් නැත්තම්. එතකොට අපිට කායින් වචනයෙන් අකුසල් සිදු වෙන්න දෙයක් නැත්තේ නෑ. සිදුවෙන අවස්ථාවල අයින් කරලා තියෙනවා. අරණ්‍ය කියලා කියවම ගහක් මුලට ගියාම ශූන්‍යාකාරට ගියාම ඒකෙදී හොරකම් කරන දෙයක් නැහැ, කනතුම් මරන දෙයක් නැහැ, කාමීත්‍යචාර කරන දෙයක් නැහැ. බොරුවෙන් කෙලමින් සංජය පරිසවචනේ දේශබාන රසින් තියන්න ඕන කමක් නැහැ. ඒක ගියාට පස්සේ අපිට ලැබෙන මේ සීල ශික්ෂාව කවදාකවත් සමාධි ආනිසංස ගෙන දෙන්නේ නැහැ. සීල ශික්ෂාවෙන් ගෙන දෙන්නේ සීල ආනිසංස විතරයි. ඊට පස්සේ යාට සිද්ධ වෙනවා සමාධි ශික්ෂාව කියලා වෙන පිටතද කර ගැනීමක් කරනවා. වෙන එකලසක් ගන්නද. එතකොට යාට සීල ශික්ෂාවට අමතරව වෙනස් විදිහක ධර්ම ඕජාවක්, ධර්ම රසයක් එන්න පටන් ගන්නවා සමාධිය හරහා. මේකට කොතෙක් දුරට මේ කාය ශික්ෂාව, මේ සීල ශික්ෂා නැත්තම් කාය විවේකේ වැදගත් වෙනවද කියන එක බුදු කෙනෙකුට තේරුණා මිසක් අපිට තේරෙන්නේ නැහැ. අපි දෙනවා කාය විවේකේ දෙනවා දුන්නාට පස්සේ චිත්ත විවේකේ ලැබෙයි කියලා හිතනවා. ලැබෙන්න ඕනයි කියලා ධර්මානුකූලව හිතනවා තර්කානුකූලව හිතනවා කායික ලැබිච්ච පමණින් චිත්ත විවේකේ නොලැබෙන්නේ ඉඳී තියෙනවා සමහර අවස්ථාවල් පේන්න තියෙනවා කාය විවේකයෙන් තොරව චිත්ත විවේකේ ලබාගත් ගිහියන්ගේ කතා ඒකට ආසනික පිළිබඳව ශික්ෂාගත්තේ ඒක මේ පිළිවෙලට වැඩ කරන එක පිළිබඳව අභියෝගත් මතුවෙනවා නමුත් යම් කෙනෙකුගේ සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වුණා නම් ප්‍රතිශතයේ 95කටත් වඩා ලැබිලා තියෙන්නේ කාය විවේකේ ලැබලා ඊට පස්සේ චිත්ත විවේකේ ප්‍රයත්න කරලා සාර්ථක වෙච්ච කතා. ඒ වගේ වාර්තාගත වෙච්ච ප්‍රමාණය ඉතාම අල්පයි. ත්‍රිපිටකෙට ගිහිල්ලා තියෙන එක කාය විවේකේ නැතුව චිත්ත විවේකේ ලැබපුවාය. නැත්නම් කාය විවේකේ ලැබෙන චිත්ත විවේකේ නොලැබිච්ච අය මේකේ සුවිශේෂී කොටස් ටික තමයි සූත්‍ර 115000ක් විතර අපිට එකතු වෙලා තියෙනවා සුවිශේෂී දේවල්. කාය විවේකේ ලැබලා චිත්ත විවේකේ ලැබපු 84000ක් 84000ක් එනක ඉඳලා තියෙන ඔය ඔක්කොම සූත්‍ර වල නැහැ. ඒක නිසා වැඩියක්ම ඉතිහාසයේ වුරු ගාලා බලනකොට පේන්න තියෙන්නේ කාය විවිගේ සාක්ෂාත් කරගෙන චිත්ත විවිගේ සාක්ෂාත් කරගෙන ඊට පස්සේ තමයි උපදි විවිගේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ පෙත තමයි අපට මේ අවුරුදු 2600 ගියාට පස්සේ මේ දී ඇති සාක්ෂි ටිකෙන් පෙළගස්වගෙන කොතෙක් දුරට අපේ කාය විවිගේ අපේ චිත්ත විවිගේට බලපානවද? කායිකේ ලැබුණු පමණින්ම චිත්ත විවිගේ ලැබෙනවද? එහෙම නැත්නම් කාය විවේකයේ කැළම නැතුව චිත්ත විවේකයට යන්න පුළුවන්ද කියන මේ තුනටම විරුද්ධව ඉඳ ධානය යන මනසාර කියන යෝනිසමංස්කාරය කියන කෙනෙක් කියනවා. එයා දන්නවා පුහුණු කරපු මනසකට මොනම පසු විවස්ථාවක්වත් නැතුව ඕන චිත්ත විවේකයක් කොඩි ගහට ගන්න පුළුවන්, ගෙන්න කම්පලේ ගන්න පුළුවන්. ඒකට ඉඳ තියා ගන්න ඕනේ. නමුත් ඒක හැම වෙලාවෙම සුවිපදේ කියලා හිතන්න එපා. ඒ අවශ්‍ය වෙලාවට කාය විවේකේ දීලා ඊට පස්සේ චිත්ත විවේකේ හොගෙන ඊට අර උපදි විවේකේ කියන ක්‍රමානුකූල වැඩ පිළිවෙලට යන්න අපි නිහතමානී වෙන්න ඕනේ. ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ. ඔලොමල කන්නතු වැඩ කරගෙන යන්න ඕනේ. අපි මේ පිළිවෙලට වැඩ කරද්දී අපිට ඉස්සරහින් කෙනෙක් යන්න ඉඩ තියෙනවා. ඔය අපි අපි දන්න මොනවත් නැතුව එයා ගිහිල්ලා අපිට සලුට් එකක් දාගෙන යන්නත් ඉඩ තියෙනවා වැඩ ඉවරලා කරන්න දෙයක් නැහැ. එයා ඊට ඉස්සර සංසාරවල එහෙම උපදේශ මේ සම්පatti තියෙන කෙනාට කලින් යන්න පුළුවන්. නැත්නම් අපිත් එක්ක යන පිටිසෙන් මම තරම් එක්කෙනෙක්වත් දක්ෂ නැහැ කියලා හිතෙන්න තියෙනවා. අනික කටි මේ තාම අඩු ගන්න සීලියත් රැක ගන්න බෑ. මේ භාවනා කරන මහ ලෝකයට ඇවිල්ලා හිටියට සීලියත් රැක ගන්න බෑ. ඒක පහත් කරලා දලකන්නත් එපා. ඒ විනය හෙට ඩබල් ප්‍රොමෝෂන් ගාලා මට ඉස්සරහට යන්නත් ඉඩ තියෙනවා. අන්න මේකට ඉඩ තියාගන්න පුළුවන් නම් මම කියනවා මේ මනුස්සයා යෝගාවචරය කියලා. මෙව්වයිදී ඕවා කොකු කර ගන්නවා නම් ඕවා ප්‍රශ්න කර ගන්නවා නම් මෙහෙම වෙන්නේ ඇයි කියලා අපිට කවදාක කමටහන සුද්ධ වෙන්නේ නැහැ. කොහොමඩක් අසුද්ධ වෙන්නේ නැහැ. මොකද අපි මේ සංසන්දනය කරලා ගන්න තියෙන උදව්ව ධෛර්යය වෙනුවට සංසන්දනය කරලා මන්දෝත්සාහය වෙන කටයුතු කරනවා. ඒක තමයි අද පුරාවට ජනමාධ්‍ය කෙරෙන්නේ. ඒ තමයි මේ පුරාවට අපේ චින්තනයේ තියෙන්නේ. අපි සංසන්දනය හරහා චිත්ත වික්ෂිප්ත භාවයේ සඳහා කරුණ හොයන එකට කියනවා නැස්චාර්ථවාදී, රන්ද්‍රගවේෂී, වැරදි හොයන මානසිකත්වයක් අපි ළඟ තියෙනවා. ඒ මානසිකත්වයේ දැන් බෝ වෙන ලෙඩක් වටපත් වෙනවා. අපෙන් අපේ දරුවන්ට යනවා, දරුවන්ෙන් දරුවන්ට දරුවන්ට යනවා. ඔක්කොගම වැඩි හොයන ගැතියි. නමුත් මේ හම්බ වෙන අවස්ථාවේ වාසිය අරගෙන තමන්ගේ ජාම බේරගන්න නැත්තො අපිට නොදැන ඒගොල්ලන්ගේ ජාම ඒගොල්ලෝ බේරගන්නවා. අපිට නැද්ද මේ ඥානෙ? අපිට නැත්නම් මේ අවස්ථාවේ වාසිය අරගෙන අපේ වැඩ ටික කරගෙන යන්නේක මේකට සාමාන්‍ය ලෝකයා අවස්ථාවාදී කියලා අපිට බයි. වාසිය අරගෙන යනවා කියන මුළු ශාසනයම අවස්ථාවාදයක්. මුළු ස්ථේරවාදයේම අවස්ථාවාදයක්. අවස්ථාවාදී ලබන්නේ කවුරුත් ජය ගන්නවක්වත් නෙවෙයි, පරද්දන්නත් නෙවෙයි, නිවන් දකින්න. නිවන් දැක්කට පස්සේ යා පූර්ණ ආත්මාර්ථකාමී අතහැරලා අනික් අය විදිහෙන් කටයුතු කරනවා. තමන්ගේ පූර්ණත්වයට එනකම් මේක කියන විදිහට කියන විදිහට අර පූර්ණ සම්පූර්ණ වෙච්ච ඒක විහාරිකම නැතුව ඒවා අනිකයට කතා කරන්න යන්නෙත් නැහැ. විත්තරේන පරිපූර්ණ කරන්න නැතුව අනිකයට බණ කියන්න යන්නෙත් නැහැ. මොකද එතකොට අපි වැඩි බණ කිව්වා වෙනවා. ඒ නිසා අපි ඉස්සල විස්තර වශයෙන් පරිපූර්ණ කරගෙන පුළුවන් හරිය බෙදලා දෙන එකයි තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බලනකොට සම්තතියමතුමායි කතාව එහෙම නැත්නම් බද්ධී කරත්ත සූත්‍රය පුදුමාකාර විදිහට අරචනාසේ මේ සංකර අවස්ථාවලදී තාමත් ඒක විහාරිකම කුළු ගන්නලා ක්‍රම වේදයක් අනුව ඒක විහාරිකම ලබන්නත් පුළුවන් සමහරු පිමි දෙක තුන පැනලා ගිහිල්ලා ඒක විහාරිකම ලබන අවස්ථාවලු පෙන්ලා දීලා තියෙනවා ඒ ශාන්තිත්‍ය අමතුමාගේ කතාවේදී තියෙන්නේ කොසල් රජුරන්ගේ රාජධානියේ ප්‍රාන්තයක සිවිල් යුද්ධයක් ඇති වුණා පස්සේ මේ මේ අමතිවර පිට කරා සිවිල් යුද්ධයේ ජයගෙන එන්න කියලා රජුරන්ට යන්න නැති නිසා මේ අමතිවර ඊටාම දක්ෂව ඊටාම සූරව මේ සිවිල් යුද්ධය සමනයටපත් කරා පස්සේ කරපු දේ රසමේ රජුරෝ මේ මේ ඇමතිවරයාට හත් දවසක් රජසිරිය දුන්නා. ඒ රජුරෝ සිංහාසනෙන් බැස නෙවෙයි. ඔබට මේ රාජ්‍යනේ ඕන සැපක් දවස් හතක් ඇතුළත ගන්න. බණ්ඩගාර ඕන දේ පාවිච්චි කරපන්. ඕන සැපක් වෙන්දපන්. ඉතින් පස්සේ මෙයා මේ හම්බෙච්ච අවස්ථාව නිසා මෙයා දවස් හතේම මුද්දම මත්පැන් බීලා මුද්දම සංගීතය තියාගෙන හොඳම නාටික අංගනාව වට කරගෙන දවස පුරාම සැනකෙලි කෙලිනවා, උයන් වතුවල යනවා. මේව කළ දවස් 7ක් රජසිරිය වින්දා. හත්වෙනි දවසේ ඇතෙක් උඩ නැගලා රජ කෙනෙකුගේ ඇඳුම් ඇඳගෙන සේනාපරිය පිරිවර සහිතව පින්න යනවපා වීදියක් දිගේ උයන් සිටි බලනවා නර්මයි. එතකොට බුදුරජාණන් මේ පැත්තේ පින්න පාති වයන්ව ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව ඉතින් අර මනුස්සය ඇතා පිට යන බොහොම සිරියාවෙන් බුදු ආන්දරු බද්ධ හැමක් කරුත් බලන්නේ. දැන් මේ රජ සිරියෙන් බලන මේ තථාපිට යන රජුරුවන්ගේ රාජාවරණයි තෙදා මිනිස්සු බලනවා. තථාපිට යන මනුස්සයා බුදුහාමුදුරන් පොඩ්ඩක් ඔළුව පාත් කරනවා. බුදුහාමුදුර දිහා බැලලා එතකොට මිනිස්සුන්ටත් වෙනසක් වෙනවා. එතකොට බුදුහාමුදුර කියනවා මේ එමෙතිවරයා අදම නිවන් දකිනවා අදම පිරිනමන පානවා කියලා. ඉතින් මිනිස්සුන්ට මේක ඇහිලා කියනවා නිකන් බුදුහාමුදුරනේ කට ගන්නවට කතා කතා කරන්නේ මේ රජසප්ප විඳිමින් නාටිකාංගනාව වට කරන කාල බීලා මේ රජසිරි විඳින්නට වියන්කෙලියට යන මේ මිනිස්සයා අදම මැරෙනවයි කියන. අදම රහත් වෙනවයි කියන. ඉවරයි. ඒ ජවනිකා ඉවරයි. ඊට පස්සේ බුදුජානහන්සේ මේ ඉන්නවාස කරන්න ඇවිල්ලා දාන ටික වරදලා හැන්දෑවේ විවිධිය ගත කරන අතර සම්තති ඇමතිවරය යනවා උයන්කෙලියට. ඊට පස්සේ යාට ඉතාම කැමති නාටිකාංගනාවක් ඉන්නවා. පුදුම ලස්සනට ඇඟ නලවන්න පුළුවන් නටවන්න පුළුවන්. ඉතින් මෙයා හොඳට බීලා සංගීත රාව ඇති කරගෙන මේ නාටිකාංගනාවගේ රංගනය බල බල ඉන්නකොට මේ නාටිකාංගනාවට දැන් කාලේ ඉන්ටර්ප්‍රිටේෂන් කරන කට්ටිය කියනවා මේ ඇනොරෙක්සියා කියන ලෙඩ තියෙනවා. ඇනොරෙක්සියා කියන මානසික අසහන තියෙනගේ ලස්සන ඇඟ කර්මන්‍යතාවේ නැති වෙයි කියලා කන්නේ නැහැ. ඇඟ කෙට්ටුවට සුඛ නාමයේ ධානයින්ද කෑම මෙයාට අපත්‍ය වෙනවා. ඉතින් ඒකෙන් නාටක කරගෙන ඉන්න දවස් 7ක් නටලා නටලා නටලා නටලා අන්තිම දවසේ වේදිකාවෙන් දැතිම එහෙම ඩොග් ගල මැරලා. ඉතින් රජුරෝ හොඳටම බලා ඉන්නවා මේ නාටකාංගනාවගේ අන්තිම සූර දර්ශනය බල බල ඉඳි බලනකොට වේදිකාව වැටෙනවා. රජුරෝ කියනවා මේ නාටකා නාට්‍ය කැලලක් කියලා. ළඟට ගිහලා බලනකොට ඇස් දෙකත් ඇල්ල කටත් ඇල්ල මැරිලා. රජුරන්ට ඇතුළ විශාල විශ්වෝපයක් මෙච්චර මං වෙනේ සතුට වෙන්න හිටපු මනුස්සයෙක්. එතකොට කොහොම හරි ඩෝප් එක හිඳෙනවා. දීප් එක යනවා. දැන් වේදිකාවේ තියෙන ජීවිතයේ සත්‍ය රංගනයක්. ඒ රංගනය ඉවරයි. මොඳම නාටකමල මේ රජුරවන්න ඊට පස්සේ ඇතිවෙච්ච ශෝකය මොනම හේතුවකින්වත් ඇමතිවරු වට කෙරුවත් බිව්වත් සංගීත තුනත් මොන දෙයකින්වත් තරක් කරන්න බෑ. රජුරෝ වහාම යනවා මුද්‍රජානනාංශිකාට. එයාට මතක් වෙනවා උදේ පින්න පාත යනකොට බුදුදහම ඔළුව පාත් කරව බව. ගියාට පස්සේ බුදුචාන් වහන්සේ ඒ රජුරවන්න කාය විවිකයක් කතා කරන්නේ නැහැ. කෙලින්ම චිත්ත විවිකයක් ගැන කතා කරනවා. ඒ රජුරවන්න එතනදීම ඒක තේරෙනවා. ඒ තේරුණාට පස්සේ ඒ රජුරෝ ඒ රජ ඇඳුම් වල ඉඳද්දිම රහත් වෙනවා. රජ ඇඳුම් ඇඳගෙන ඉඳද්දි රහත් වෙනවා. බුදුරජාණන් කියන සබ්බාබිබුං සබ්බවිදුං සුමේධා සියලු දේ ජයගත්තා වූ සියලු දේ විනිවිදින්න පුළුවන් වූ ඒ සුමේධ නම් වූ උප්පත්ති පණ්ඩිතයාට සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ ඒකේනා සබාල්ලන්නෙත් නෑ දුක අල්ලන්නෙත් නෑ අතීතය අල්ලන්නෙත් නෑ අනාගතය අල්ලන්නෙත් නෑ අතර මෙතන අල්ලන්නෙත් නෑ සියලු ධර්මයන්හි නිලුම්පතකට වැඩිච්ච වතුර කඳුලක් වගේ පැරවෙන්න නැතුව ජීවත් වෙනවනම් සබ්බං ජහං තණ්හක්ඛයේ විමුක්තං සියල්ල අතහැරලා තණ්හාව ක්ෂය කරලා විමුක්ත වෙනවා තමහං නරං ඒක විහාරෙන් රෝමි අන්න එවැනි නරේකට මම කියනවා ඒක විහාරය කියලා අලංකතෝ චෛව සමංචරේති කියලා බුදුහාමුදුරුවෝ කියනවා අලංකාර රජ කෙනෙක් වශයෙන් හිටියට මම කියනවා මෙයාගේ සමචරියාවක් තියෙනවා කියලා ඉතින් ඒකකොට මෙතෙක් කල බුදුහාමුදුරුවෝ වශයෙන් මහාන සම්පූර්ණ සංඝයාට මොකද වෙලා තියෙන්නේ එක්කෙනෙක්වත් කිසිම මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ මේ රජසප විදලා රජ ඇඳුම් ඇඳගෙන දවස් 7ක් කාලා බිල නැట్లా හිටපු රජුරු මෙතන ඇවිල්ලා මේ රහත්ුණයි කියලා මුත්‍රාජනස ප්‍රකාශ කරනවා. ඉතින් ඒකකොට සියන්නිකයි ලොකු අහම්තුරු මොනවා කියයි. බුද්ධ සාරමත්‍යංශය ඇමතිවරයා මොනවා කියයිද මේකට? සදාචාරවාදී මොනවා කියයිද මේකට? ඉතින් කතෝලික මිනිස්සු බුදුහාමුදුර ගැන මොනවා කියයිද? මුස්ලිම් මිනිස්සු බුදුහාමුදුර ගැන මොනවා කියයිද? අපි මොනවා කියයිද? අපිට තියෙනවද බුදුරජාණන්සේ මේ වගේ දෙයකදී මේ විවේකයේ කියන පදයට දෙන අර්ථය තේරුම් ගන්න පුළුවන් තරම් සර්වඥතා ඥානයක්. දැන් බුදුහාමුදුරු කියන්නේ පිළිගන්න වෙනවා. අර සම්ත්‍යයමතුර බීලා තියෙන බව පිළිගන්න වෙනවා. පන්සිල් ගත්තෙත් නැහැ කියලා පිළිගන්න වෙනවා. බාපණයක් දාගෙන හිටියේ නැහැ කියලා පිළිගන්න වෙනවා. ගෙදරින් අවසර අරගෙන ඇවිල්ලත් නැහැ කියලා පිළිගන්න වෙනවා. සීල ශික්ෂාවක් රැකව බව පේන්නත් නැහැ. නමුත් මේ මනුස්සයා සබ්බාභිවං සබ්බවිදුං සුමේලා. සියල්ල දේ අභිර ඉක්මවලා ගිහිල්ලා විනිවිද දැකලා ඒ සුවිශේෂී ප්‍රඥාවක් යා ළඟ තියෙනවා. එහෙම නැත්නම් උප්පත්ති ප්‍රඥාවක් යා ළඟ තියෙනවා. එහෙම තියෙදි බොණ්ඩ පුළුවන්. එහෙම තියෙදි නාටිකාවත් එක නටන්න පුළුවන්. එහෙම තියෙදි තැතෙක් උඩ යන්න පුළුවන්. එහෙම තියෙද්දි තෙක් පිට බයින් නැතුව බුදුහාමට ඔලෝ පාකල් විතරක් ගරු කරන්නත් පුළුවන්. මේවා එකක්වත් පුදුරජානනාංශ මේ මනුස්සයාගේ අවලංකමක් විදියට manussත්වයේ කෙලසීමක් විදිහට දකින්නේ නැහැ. මේ ඔක්කොම තියෙදි මිනිස්සෙක් කියලා කියනවා. මිනිස්සෙක් කියලා ඕනම කෙනෙකුට ඊගාචිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන්. අපි එහෙම නෙවෙන්නේ බලන්නේ තමුසේ සියන්නිකායේ. ඈ? ගොයියම කුලේද? කහින්න පුළුවන්ද? නටන්න පුළුවන්. මේ දකින්න මිනිස්සයා තුළ මොන්න තරම් දේවල් අපි බලනවා. බලන්න ඕනේ. ඒකනේ අපිට බුදුහාම කියලා තියෙන්නේ දාන දීල භාවනා හෝ සීල සමාධි ප්‍රඥා පිළිවෙලක් තියෙනවා. ඒ නිසා අපි මේ මනස දැකපුවම අහනවා දවසේ දන් දෙන මිනිහෙක්ද සීල කරන මිනිහෙක්ද කියලා අහනවා. නමුත් මේ මනුස්සයා දෙන උත්තරේ මේ මනුස්සයාවත් ඇත්තටම දන්නේ නැහැනේ මම දන් දෙන මිනිහෙක්ද සීල කරන මිනිහෙක්ද කියලා. ඒ තරම් වංචනික ධර්ම ගොඩක් මේ ඇවිද්දා. ඉතින් බුදුචානන්සේ කතා කරන්නේ ඒකට නෙවෙයිනේ. මනුස්සකමටනේ. ඉතින් බිව්වයි කියලා මනුස්සකම නැති වෙන්නේ නැහනේ. මේ රජසැප වින්දයි කියලා මනුස්සකම නැති වෙන්නේ නැහනේ. මනුස්සකම තියෙනවනම් බුදුරජාණන්සේ දන්නවා තමහර කෙටි මාර්ග තියෙනවා ෂෝට් කට්ස් තියෙනවා යාගේ සුමේද ගතිය නිසා උප්පත්ති ප්‍රඥා ප්‍රාණය නිසා හරියට මිටික් ගහපුවාම ඇනේට ඇනේ බහිනවා ඉතින් ඒකෝට අනික් අයට මේක තේරෙන්නේ නැති නිසා ආසනේ ත්‍රිපිටකය කියවගෙන යනකොට නිකන් ඉඳපු ගමන් බත්තල ගලක් තිබිලා හැමුණාගේ චරස් කාලා වදිනවා කොහොනෙත් කිව්වත් මොන විදිහකින්වත් කරපෙන්නේ බත් කනකොට ගලක් හැප්පුණා වගේ හැපෙන තැන් ගොඩක් තියෙනවා මහසී සයඩසාංශේ වටික සේරම එකතු කරලා ත්‍රිපිටකයේ තියෙන මේ දෙයියට අපෙන වචන ඔක්කොම එකතු කරලා විස්තර කරලා දෙනවා මේ විපස්සනාව කියන එක සමහර වෙලාවල් වලට තර්කවාදී වුණාට තර්කයට න්‍යායට ගියාට බොහෝ විට තර්කයට අහු වෙන්නේ ඒක නිසා ඒකට පිළිගන්නාසුළු මනසක් අවශ්‍යයි රැඩිකල් වාදී මනසක් අවශ්‍යයි යෝනිසමනස කාර්යයක් අවශ්‍යයි සබාවනා කරගෙන යන කෙනෙක්ගේ තමන්ගේ පැත්තෙන් බැලුවොත් මේක වාසියට අරගෙන සිල් රකින්න නැතුව මට සම්පූර්ණ වගේ rahat වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් ඒකත් අමනකම. ඒකත් මරිමෝඩ ගතියක්. ඉතින් මේක ගැන කියනකොට පාවොක්සයිඩෝ කියනවා. හරි මුද්‍රඥානයේ පළවෙනි ධර්ම දේශනා දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධ කරා. ඒ කවුරුත් නැහැ කියන්නේ උඹේ පළවෙනි ධර්ම දේශනා අහලා බලපන් සෝවාන් වුණොත් කවුද විරුද්ධ වෙන්නේ? උඩේ නැත්තම් පාවොක් වරේ. මං ඉතුරු වෙයි කියලා දෙනවා උනාන කවුද විරුද්ධ වෙන්නේ? බෑ තෙක්කුනේ ඉඳලා ගිහිල්ලා try කරලා බලපන් නැත්නම් ආයෙ තාවචුලට කිව්වා වගේ දිත්තේ දිත්ත මත්තන් තියෙනවනේ පොතේ කියවලා බලන්න රහත්තුනත් හරි මමත් එන්න උඹට වඳින්න උනේ නැත්නම් දැන් වදින් පාවුක් මේ සම්තති අමතේට වගේ බලපන් අතීතේ තමත කරන්න බලපන් අනාගතේ තමත කරන්න බලපන් විනිවිදෙන්න බලපන් දිවන් දැක්කෝ කවුද විරුද්ධ වෙන්නේ ඒක නිසා ඒ ඇත්තෝ එහෙම කෙරුවට ඒ පූර්ව පාරමිතා සහිතව අපිට එහෙම අවස්ථාවාදයකට යන්න බෑ ගිහිල්ලා බැලුවට ප්‍රශ්නයක් නැහැ බල්ල බෙන්නම් හිටතරක් කරගන්න එපා ක්‍රමයක් තියෙනවා ආය පටන් ගනින් දානෙ ආය පටන් ගනින් සීලෙ ආය පටන් ගනින් සමාධි ප්‍රඥාවෙන් කියලා මහසීසයිඩෝ ස්වාමීන් වහන්සේ අර ගිහියම් පිළිබඳව තියෙන සම්පූර්ණ විස්තරය ත්‍රිපිටකයේ දෙහි යටපෙන වචන සේරම එකතු කරලා පරිච්ඡේදයක් ලියලා ඒක හිතා ගන්න බෑ බුරුම ස්වාංශනමක් එහෙම ලියයි කියලා මොකද බුරුමේ අන්තිම සම්ප්‍රදාන කුල රටක් ඒ ශාන්ති ලියලා තිනවා හුඟ දෙනෙක් හිතාවි මම මේ සීලේ පුංචි කරලා සලකන්න කතා කරනවා මම මේ අබිනිෂ්ක්‍මණය පුංචි කළ සරකන්න කතා කරන කෙනෙක් කියලා. නමුත් මම ඕගොල්ලෝ පරිච්ඡේදේ හමාර කරන්නේ කොහොමද? අද අපායේ ඉන්නේ 99%ක්ම සිල් නැති නිසා. එනිසා භාවනා පැත්තකදීදී අපායට යන්න ඕන නම් සීලෙනුත් අයින්ද. හැබැයි මට වැඩිය සිල් අඩු කෙනෙක් නිවන් දකින්න බෑ කියලා අදහසක් ගන්න එපා. ඒක බුදුහාමුදුරණ තේිනවා සර්වඥතා ඥාණයට. ඒක නිසා අපි භාවනා කරනකොට අපි ලොකු කැපකිරීම කරනවා. දාන දෙනවා පෙත්ත කපලා ඒකල අපි ශීල ආනිසංස බලාපොරොත්තු වෙනවා. ඔකට කියනවා ආමනකම කියලා. ඔකට කියනවා මෝඩකම. මරිකම කියලා. එතකොට ශීලයේ රැකලා හිටනවා මට සමාධි ආනිසංස ලැබෙයි කියලා. ලැබෙන්නේ මේ බේතට මේ උත්තරේ මේ සමීපයි සම් ලැබෙන්නේ වෙලට සමීපයක් ලැබෙන. ඒ වගේ සමාධි ආනිසංස සමාධි භාවනා කරලා විපස්සනා ආනිසංස ලැබෙනවා. බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිසා එකින් එකින් එකින් එකින් කරන්න කරගෙන යන වෙලාවේදී බොහෝ විට ඩබල් ප්‍රොමෝෂන් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඉඳපු ගමන් ඩක් ගාලා පැනලා යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වුණත් ඒක නොදැකුණාසේ නොදැක්කාසේ අර පිළිවෙලට යන එක තමයි බුදුචානන්සේගේ දැන් අද කාලේ තියෙන දක්ෂම ක්‍රමය. ඉතින් උංගව දෙනෙක් කියනවා එහෙම පිළිවෙලට යන එක මොන්ඩිසෝරි වැඩක්. කෙලින් කියන්න ක්‍රම තියෙනවා. මේ මේ තැන්වල මෙවුවා තියෙනවා. ඇයි කරන්න බැරි කියලා. ඒ ඕන කෙනෙකුට ඒක කියන්න අයිතියක් තියෙනවා. ශාසනේ ඕනම කාරණාවක් ඔප්පු කරන්න කරුණු තියෙනවා. මේ බුදුහාමර පෙන්නපු ක්‍රමේ සම්පූර්ණ වැරදි කියලා බුද්ධ වචනේම ඔප්පු කරලා පෙන්නතයි. ඒකේ අපේ ගණන් සර් කෙනෙක් හිටියා. හරි මාසය ගණන් හදන්නේ යා කලුලෑලෙම ඔප්පු කරලා පෙන්නන බිංදුව සමාන එකයි කියලා. ගණන් හදලා කරලා පෙන්නනවා බිංදුව සමාන එකයි. වාද කරන එක්කෙනෙක් කියනවා දොර භාගයට වහලා කියන එක සමානයි භාගයට ඇරලා. සමීකරණ දෙකේ භාගي භාගي කියලා කපදපුවම ඇරලා සමානයි වහලා. එච්චරයි. ඒතර ඇරලා කියන්නේ වහලා. මොකද ගණිත ක්‍රමයේ හැටියට දෙපැත්තෙම සමාන වචන දෙක තියෙනවා කපලා දාන්න පුළුවන්. භාගයට ඇරලා කියන්නේ භාගයට වල. ඒ නිසා අපි ඕක දිගේ යන්න ගියොත් පඹගාලේ පැටලිච්ච හිවලෙක් වාගේ පටලැවෙනවා. එහෙම යන වෙලාවල් නැහැ කියන්න එපා. අපිට දන්නේ නැතු ධර්ම ක්‍රමයේ පැවැදෙන වෙලාවල් එනවා. නමුත් අපි යම් වෙලාවක ප්‍රතිපදාව කරනකොට 1 2 3 ක්‍රමයට යන්නේ. කාය විවේකයට පස්සේ චිත්ත විවේකේ, චිත්ත විවේකයට පස්සේ උපදි විවේකේ. නමුත් මේ මේ ඒක විහාරි ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ දෙන යම් අතීතන්තම් පහින අනාගතං අත්තටි පටිනිසක්ක යම් කිසි කෙනෙකුට ඒ අතීතය අමතක කරලා දාන්න පුළුවන් නම් ඒක කිවිච්ච මගුලක් එහෙම නැත්නම් හර්පේ කවන ලද හැලක් හැවක් වගේ දෙයක් ඕක ගැන මොකටද කල්පනා කරන්නේ. අනාගතේ තම නොපද්දයක්. මොකක්ද අරලා දාපන් පච්චුප්පන්නේසුත අත්බව ප්‍රතිලාභීසු දැන්ට ඔබට කියනවා වර්තමාන මොහොතේ මම මේ සුවසේ ඉඳගෙන ඉන්නවයි කියලා එකක් නැත්නම් මේ වාඩි වෙලා ඉන්නකොට මම දැන් මෙතන කියන එකක් අන්න ඔබට යම් චන්ද රාගයක් එන්න පුළුවන් නම් ඒක විනිවිද දැකපන් ඒකට අතීතයක් නෑ අනාගතයක් නෑ වර්තමානෙත් නෑ මේකට මම කියනවා ඒකචාරී ජීවිතය කියලා. මේකට මම කියනවා ඒකචාරී ජීවිතේ විත්තරේන පරිපූර්ණයි. විස්තර වශයෙන් පිරිපුම් කරන ලද ඒකචාරී ජීවිතයක්. ඒ නිසා අපි තුම අපි ගිහි ගෙදරම ඉන්නවයි කියලා. අපදරුවන් සහිතව, පියවල් වල ප්‍රශ්න සහිතව ඉන්නකොට මේ මිනිස්යාට ඒ ඉන්න පරිසරයේදීම චිත්තක්ෂණයක් උපයන්න පුළුවන් නම් අරසා කරන්න පුළුවන් නම් සමාද වදින්න පුළුවන් නම් මම මේ චිත්තක්ෂණේ උත්සාහ කරනවා මට අතීතයක් නෑ ඒක ගියා ඉවරයි. අනාගතය ගැන සැලසුම් කරන්න එපේක හීනයක්. මම මේ දැන් වර්තමානයේ සැපෙන් ඉන්නවට මගේ ගෙදර ගෑණි කැමති නෑ. මගේ නෑදෑයෝ කැමතිත් නෑ. ඒගොල්ලන් ඕනේ මේ ගෙදර වල ඉන්නකොට දුක් කරදර ගන්න ඕනේ. ඒත් පීඩා ගත්තොත් තමයි බෞලේ වගකීම් ඉෂ්ට කෙරුවයි කියලා කියන්නේ. නමුත් මම මේ මොහොතේ සැපෙන් ඉන්නේ. ඒක පිළිබඳවත් මට නෑ ආඩම්බරයක්. මේ ඉන්න සැපේ පිළිබඳවත් චන්ද රාගයක් නැත්තම් එමන්ස ඒ චිත්තක්ෂණේ නිවන් දැබල ලැබලා තියෙනවා. කවුරු මොන જાතියෙන් චෝදනා දැම්මත් අපල් උසාවි කියලා නඩු දැම්මත් බුදුසසුන කියනවා මේ මනුස්සයා ඒ චිත්තක්ෂණේ නිවන් ලැබලා තියෙනවා. විමුක්තිය ලැබලා තියෙන. ඒකට විත්තරේන පරිපූර්ණ ඒකචාරී ජීවිතය කියලා කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊගාව චිත්තක්ෂණයට යනකොට අපිට මේක නැතුව ආය අපි කෙලස් කොටකට වැටෙනවා. නම් ප්‍රශ්නේ තියෙන්නේ කෙලස් කුඩ යනකොට ඊගාව චිත්තක්ෂණ ඕනනම් ආය විවේක වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. කිසිම කෙනෙකුට ඒක බෑ කියන්න බෑ. ඉතින් එන්නේ වාගේ ඒකට කියනවා ප්‍රතිදේහ කියලා නැත්නම් ප්‍රතිශක්ති කියලා කියනවා. ඒ වගේ උත්ප්‍රේරණයක් අපිට ඇති කරගන්න ඕනේ ඕනම තැනක මේ ගන්න පුළුවන් කියලා ඒකටයි අපි අරණ්‍ය ගත වෙලා, දුක්ඛ මූල ගත වෙලා ශූන්‍යාකාරව තබනවා. භෞතික වශයෙන් අප දරුවෝ නෑ. භෞතික වශයෙන් භෝග නෑ. ඒ නිසා අපි කාම ගුණයන්ගෙන් ඈත් වෙලා. නමුත් අමුදරුවන් පිළිබඳ මතකේ තියෙනවා. භෝග පිළිබඳ මතකේ තියෙනවා. ඒකට කියනවා කාම සංඥා කියලා, ඕකට කියනවා නීවරණ කියලා. කොච්චර ගිහින් අතාරගත් නීවරණ ටිකත් එක්කයි අපි කැලේට යන්නේ. ඒක දන්නේ ගිහි අතාරමිනිය විතරයි. ගෙදරින් මිනිහට නීවරණ ප්‍රශ්නකුත් නැහැ. අලිමන්තයට හරක් කියලා. ඔක තේරෙන්නේ නැහැ. ඒ නිසා ගිහි අතාරමිනිය දෙනවා. ගිහි අතාරලා වාඩි වුණාට නීවරණ ටික තිබුණට වැඩිය පොඩි කරනවා. ඊට පස්සේ මනස සම්පූර්ණ සක්නක් කරන්න වෙනවා. ගිහි අතහැරීම කියලා කියන්නේ කාය විවේකේ නම් මේ නීවරණයෙන් අයින් කිරීම නම් චිත්ත විවේකේ ලබන්න සම්පූර්ණ ප්‍රයත්න කරන්නේ. සාර්ථක වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. සාර්ථක වුණාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මේ ලබාගත් චිත්තක්ෂණය. චිත්ත විවේකය. එහෙම නැත්නම් ඒකෝදි භාවය. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවය මට ධක්මනින්දි ගන්න බැරි. පරියන්කේදී විතරමද පුළුවන්. ඔන්න ටිකක් වෙලා උත්සාහ කරනකොට ඉස්සලා ඉස්සලා නම් බෑ මොකද ඇස් දෙක අරලා කය හෙල්ලෙනවා වටපිට පේන නිසා බෑ කියනවා. නමුත් කරගෙන කරනකොට වෙලාවක අලෙන් කිට්ටු ප්‍රමාණයක් විත්තරේන පරිපූර්ණ නැති වුණාට සක්මනේදී ටිකක් ගන්න පුළුවන් නම් යම් යම් විචල්්‍ය සාධකේ හැලහැප්පිලා තියේදී එයාට තේරෙන පටන් ගන්නවා මේ විවේකයේ පරිසරයත් එක්ක බැඳිලා නැහැ. විවේකයේ අරමුණත් එක්ක බැඳිලා නැහැ. විවේකයේ ස්වාධීන දෙයක් හොඳම තැනදී ඇති කරගෙන ටිකක් හොඳ නැති තැනකදීත් ඇති කරන්න. ඊට පස්සේ එදිනදා ජීවිතය ගත කරනකොට බලන්න මේ විවේකී ඇති කරගන්න බැරිද? භවන මධ්‍යස්ථානයේ යම් තැනකදී දැක්කොත් මේ පරියන්කේ ධක්මනේ ජීවිත වැඩවල යම් ප්‍රමාණික විවේකයක් උදකලාවක් විශ්‍රාම ගතියක් ගන්න කියලා. එයාට හිතෙනවා ගෙදර ගියාම දහසකුත් එකක් වැඩත් එක මේක බැරි වෙයි කියලා සාධාරණයි. නමුත් මේක ඇති කරගත්ත මිනිස්යාට විතරක් අවස්ථාවක් තියෙනවා අලංකතෝ චේපි සමන්චරේති කියන රජ අඳුනගෙන ඇටෙක් පිට යද්දි මේ එදා අරණ්‍යයේදී මම ඇති කරගත්ත විවේකයට මම දැන් චිත්තක්ෂණයට යන්න බැරිද කියලා කල්පනා කරොත් සතුප්පාදී ඇති වෙන්නේ නැහැ. අර විවේක ස්ථානයේ ඇති වෙච්ච අර ඇති කරගත්ත විවේකය ඇතෙක් පිටේ ඉඳදී අලංකාරය කරපු රජෙක් වගේ ඉඳදී ගන්න පුළුවන්කම බුදුරජාණන් කියනවා මනුස්ස මානසිකත්වයේ විතරයි තියෙන්නේ. තීසනගේ සාජාසත්වකම ගන්න බෑ. යක්ෂයෙකුට ගන්න බෑ. දෙවියෙකුට ගන්න බෑ. බ්‍රහ්මයෙකුට ගන්න බෑ. නිසා මේකට මගුල් සක්වල කියලා කියනවා. මේ මනුස්ස ලෝකෙට කියන්නේ මගුල් සක්වල කියලා. ඒ තරම් මේ විෂිතුරු වැඩ කරනවා. ආශ්චර්යමත් වැඩ කරන්න පුළුවන්. නමුත් සදාචාරවාදීයා හිතන්නේවත් නැහැ එහෙම එකක්. එයා හිතන්නේ බෑ බෑ ඇතේකට නැංගොත් අලංකත ඇඳුම් ඇඳුත් අපි බුදුහාමුදුරට විරුද්ධයි. ධර්මයට විරුද්ධයි. ඒ නිසා මෙතන විවේකයක් නැහැ කියලා. නමුත් සම්තති අම්තිවරය පෙන්නවා ඒ බුදු ඥානාචරණ කියලා නිවන් දැකලා සල්ප වේලාවකින් ආය සංස්කරණය කරලා අපවත් කරනවා. ඒ වගේ මම මේ කියන්නේ නිවන් දකින්නත් එක්කම අපවත් වෙන්න කියන එක නෙවෙයි. ඒ කතාවේ තියෙන එකක්. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ කරදර කංකටලු තියෙද්දි ඒකත් එහෙම තියෙද්දි ඒ අතරමැද නිවන් ලැබනවා කියන එකට මම කියන්නේ අර මයංගනේ තෙල්බේත් කාර්යය කියපු කතාව. මිනිස්සෙක් මේ දවස්වල බස් නැති කාලේ මයංගනේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා අම්පාරට යන්න ඉන්නවා. ඉතින් පොලිමේ ඉන්නවා 10යි වෙලාව. දැන් බස් එකට නගින්න ඕන නිසා පොඩි කාගෙන ඉන්නකොට පයින්ඩයක් කරනවා. බස් එක ඩිපෝට් ගිනිච්චා. එනකොට පෑ දෙකක් පමා වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ නේ. මිනිස්සයා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා තේ එකක් බොනවා. තේ එකක් බොන්නට යනකොට මේ අහක්කේ බුලත් විතර කියනවා මිනිස්සයාට හිතනවා බුලත් විතර විසි කරලා තේ එක බිව්වොත් හොඳ නෑ බුලත් විතර එක අහක්කක තියාගෙන මැදින් තේ එක ගහන්න ගිහිල්ලා බලාගෙන ඉන්නකොට කඩේට ගියාට පස්සේ ෂෝකේස් එකේ තියෙනවා වඩේ. මං වඩේ එකක් කෑවොත් පැයක් දෙකක් අල්ල යනවා. දැන් එතකොට තේක බොණ්ඩත් ඕනේ හක්ක බුලත් ටික තියාගන්නත් ඕනේ වඩේ කන්නත් ඕනේ එමන්ස එක පැත්තක හක්ක බුලත් ටික තියාගෙන අනිත් හක්කෙන් වඩේ කන ගමන් මැදින් තේක ගන්න. තේකක් <laughs> බීලා වඩේ කැල්ලක් කාලා ආයෙත් යබෙල ඔක්කොම වෙලා හක්ක තියෙන බුලත් ටික දාගෙන එළියට බයි. නිසා තේක බොණ්ඩ එහා පැත්තේ තියෙන වඩේ ගයි මෙහා පැත්තේ තියෙන බුලත් ටික බලපන්නේ නැහැ. ඕජේ කියලා දෙන්න මයංගනේ ඉන්න මිනිහට පුළුවන් නම් භාවනා යෝගාවචරයට ඕක තේරෙන්නේ නැද්ද? මේ කුණු කන්දල් තිබුණට ඕඩුවේ දාගන්න නැතුව තේයක බීපන් තේයක බීලා වරින් වර වැඩේ කෑල්ල කෑල්ල කාපන් තේයක වල වැසි බුලත් අපන් කාලේ ඉඳින බලන්න ඉතින් මේගොල්ලෝ ඉතින් අහනවා කොහොමද සංස බුලත් ඉර වම් අක්කේද තියන්න ඕනේ ඒක මේ ලකුණු අක්කේද තියන්න ඕනේ තේයකට සීනි කොච්චර දාන්න ඕනද මේ තේයක බීලා බෝ පිස්සුනේ පිස්සුනේ මේ කමටහන් සුද්ධ කරන්න කියව පහන දේව කෙරෙන්න ඕනේ වැඩේ දන්නවනම් මෙච්චරක් බුදුරජාණන්තේ හේතු කරන දීලා තියෙනත් එයා හිතනවා මේකේ මයංගනේ කඩේක ඇති කුලත් ටිකක් කන ගමන් වඩේ එකක් කන ගමන් තේ එකක් බොන හැටි පොතක ලියලා ඇති කියලා හිතනවා. මයංගනේ කඩවල ලියන පොත් ඇත්තෙත් නැහැ පොත්වල ඔවා ලියලත් නැහැ. කෙරෙන්න ඕනේ වැඩේ මේක නං. ඒ පැත්තෙන් එක පැත්තකින් ගෑනි කන පින්නම් ගන්නවා මෙහෙන් දරුවෝ කන පින්නම් ගන්නවා කන්තෝරේ බොස් එහෙම මේ මලි දානවා ඒ තේදෙත් අර මෙල්බන් වල යන මිනිස්සු කියනවා ඒ ඔක්කොම තියේදී දවල් 12ට කාර් එකට ගිහිල්ලා ලන්ච් ඉන්ටර්වල් එකේ විනාඩි 15ක මොනවාරි කාලේ විනාඩි 45ක් කාර් එකේ ඉඳගෙන භාවනා කරනවා. අපිට මොනවාක් ප්‍රශ්නයක් නැති නිසා තමයි අපිට මේ භාවනා මධ්‍යස්ථාන හරි නෑ. ඒකේ කහිනවා මිනිස්සු, ඒකේ ශබ්ද කරනවා, ගුරුවරයා හොඳ නෑ. අන්නම් මනම් බයිලා කතා කරන්නේ මේ විවේකයේ අඳුනන්නේ නැති නිසා. ඒක නැති නිසා නෙවෙයි. මේක දන්නවනම් වරක් දැහු කෙනෙක් නම් එයා මේ අලංකත කෙරුවත් ඇතෙක් පිට හිටියත් ගිහි වුණත් පැවිදි වුණත් මොනවා වුණත් මේ විවේකයේ තියෙන්නේ තාන්නමාන වල නෙවෙයි manussකමේ කියලා දන්නවනේ. අපිට කොච්චර රෙද්දරේ වුණත් පමනේ ගියත් නින්දාටපත් වුණත් මනුස්සකමල මොකුත් වෙන්නේ නැහැ. කවුරුත් එහෙම නිකමටවත් හිතලා තියෙනවා. අපිට මේ රෙද්දරේ වුණොත් මොනවක්වත් කරන්න බෑ. ඒක හොදාගෙන ඉන්න ඕනේ විවේකකම ලබන්න නැත්නම් මනුස්ස වෙන්නේ නෑ. ඒක ඊතර තීටි මනුස්සකම තියෙනවා. ඉතින් ඒක අර manussකමට හෝ විවේකයට ගරු කරන මනුස්සය විවේක ගැන කතා කරන්නේ නැහැ. අවශ්‍ය වෙලා ඒක නැති කර ගන්න හදනවා මේ අනිත්‍ය ශුන්‍යන්ත කරදරේ නිසා. ඉතින් මේ වගේ දක්ෂකම් බුදුහාමුදුරුවෝ කියලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක මේ පුංචි කාරණා ටික උඹට අවශ්‍ය කරන විවේක නම් විවේකේ උපයගන්නේ මිස ඒක උපේන ක්‍රම බුදුහාමුදුරුවෝගේ පහත් මට්ටමට දාන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අතිශය උත්තම වූ ඒ ප්‍රඥා ගෝචර වූ ක්‍රමයක් තියෙනවා මේ මනස මේක තියෙනවා. නෑ කියලා තියෙන බෑ අසුර කරන මිනිස්සුන්ගේ තියෙන බුබ්බඩ කම නිසා අසත්පුරුෂ කම නිසා. උඹලට දීලා තියෙන උඹලා කොර උඹලගේ හිත කොර කොර කරලා තියෙන නිසා. බුදුන්සේ කියන නෑ උඹලට තියෙන සිද්ධාන්ත නිවන් දකින්න පුළුවන් ගැතියි. ඒ දන්න බව දන්නවනේ ඒත් බුදුහාම කියන තුන්වෙනි ආර්ය සත්‍යය කියන්නේ. විමුක්තිය කියන එක දැනට තියෙනවා. සාක්ෂාත් කරන්නේ පිළිවෙල විමුක්ති මාර්ග ප්‍රතිපදාව දෙන්නේකට සමාන නැහැ. තමන් ඒක උපයා ගන්න හැටි වෙනස්. ඒක නිසා අර අම්මණ්ඩිගේ රජුරෝ දැක මම්මණ්ඩිගේ කාතකේ එක වලල්ලයි සිද්ධිය. අනික් අතේ වලු දෙකක් තිබුණා. තනි වලල්ල තියෙන අතේ හොදි අධිකාවට සද්ද ඇහෙන්නේ නැහැ. අත් දෙක වලු දෙක තියෙන එක හොදි අධිකාරණ සලසල ගන්නවා. රජුරන්න මේකම ලොකු නිමිත්තක් වුණා. ඒතර රැකින හිතුවේ මහේජිකා විතුවේ රජුරෝව දාසිත සිත් පැටලයි කියන. ඒකේ බැලලා එළවන අත්වල වලලු ගොඩාක් තියේදී එයා හොදි අධිකාලා ගෙනලා රජුරන්න පූජා කරනකොට කියනවා. ඒතර රජුරගේ වැඩේ වෙලා. බත් රජුරෝ කියලා කියන්නේ. එතකොට හිතනවාද මේ වල්ලු කොටත් තිබුණ රජිනීගේ අත් දෙකට වෛර කරයි කියලා? රජුරන්ව වෛර කරන්න ඕන නැහැ. රජුරෝගේ වැඩේ වෙලා එතකොට. රජුරෝ මේ 16 වය මහේජී කා 16 එළවැවි මොකටද කියලා එතන යුද්ධය පසිඳුල්ලන්න යනවාද? නෑ. මොකද මේ දෙන්න ඉන්නේ භෞතික ලෝකයේ දෙන්න හැමදාමත් රණ්ඩු කරනවා. රජුරෝ ඒක ගණන් ගන්න ඇත්තේ නැහැ. එනිසා රජුණන් තනියටි වලල තිබ්බත් එකයි අත් දෙකේ වලල වලු දෙක අතත් තිබුණත් එකයි මහේජිකාය තිබුණ එකත් එකයි ඔක්කොම ඉක්මෙව්වට පස්සේ අතේ වලු ගන්න ප්‍රශ්නයක් නැහැ. අතන තියෙන්නේ තනියට ඒ තනි වලල්ල නිමිත්තක් වෙන එක. තනියතේ තනිවලල නිමිත්තක් වෙන එක. ඒක දන්නේ නැත්නම් අපි ඊටපස්සේ ගියා නිවන් දකින්න නම් 16ක් ලැබලා තනියතේ වලලක් දාලා හොඳ යටි ගවන්න ඕනේ. ඒක තමයි කමටහන කියන්නේ. ඉතින් ඒකට හොයාගෙන යනවා අනේ කොහෙද ඉන්නේ තනි ඇතිවලලා දාපු 16යි අත් දෙකට වල දෙක දාපු 16යි ඔබ වහන්සේ දැකපු නිසා නිවන් දැක මට අනේ කරුණා කරලා 16 වෙලා දෙන්න ඒ වලල් වල දෙන්න ඒක දැක්කොත් මම නිවන් දකි කියලා හැම උපමාවක් පටලවාගෙන තියෙන ශාසනය උපමා උපමේ තන්නේ කර පටලවාගත්ත දෙයක් ඒකයි මේ අභිධර්මයේ අර්ථ කතාවලයි වාලික පාගගෙන තියෙන්නේ බුදුන්සේ කතා කරලා තියෙන උපමා වලිය නමුත් කාටවත් තේරෙන්නේ නැහැ මේකෙන් ගන්න තියෙන අර්ථය අර උපමාවම බණිනවා ටික බලල කොහොමද කොතනද තිබුණේ කියලා. භාවනා කරන ඉදිරියට යනකොට මේවයි ටික ටික විමුක්ත වෙනවා. පටන් ගන්නකොට ඇත්තම ඔක්කොම කනවා. ඔක්කොම කාලා පාර හදාගත්තට පස්සේ තේරෙනවා මේ තමන්ගේම හිතේ දක්වන ආකල්පයකට යෝනිසෝමනස්කාරය කියලා කියනවා. එතන යහ කල්පනාව කියලා කියනවා. විප්ලවීය කල්පනාව කියලා තියෙනවා. ඒකෝට තමයි තියෙන මේ තමන් ළඟ තියෙන එක ඉස්මතු කර ගැනීමක් මිස බුදුන් දෙන දෙයක්වත් ත්‍රිපිටකයෙන් අපිට හම්බෙන ඉන්ජෙක්ෂන් එකක්වත් නෙවෙයි. ඒකේ තියෙන උත්ප්‍රේරක ගතියක්. කැටලිටික් ඉෆෙක්ට් එකක්. ඒක උත්ප්‍රේරකය වැඩි කරලා පැත්තකට නොනගලා උත්ප්‍රේරක මොකුත් වෙන්නේ නැහැ. උත්ප්‍රේරකය අවශ්‍ය උත්ප්‍රේරණය කරලා දෙනවා. මේ කල්යාණ මිත්‍යා කියන්නේ අපිට උත්ප්‍රේරකයක්. සද්ධර්මය කියලා කියන්නේ අපිට උත්ප්‍රේරකයක්. බුදුජානනාංශ කියන්නේ අපිට උත්ප්‍රේරකයක්. අපේ ශීලය තමයි අපිට එකම සාක්කියට වෙලා තියෙන්නේ. ආන්න ඒකදී මේ උත්ප්‍රේරකයෙන් පෙන්වන දේ වැඩේ අරගෙන හරියට කල්බදු ක්‍රමයට මුදලක් අරගෙන පාෂා ඒ මුදල ආපහු දීලා ඒ අතරමැද කාලේ ශිල්පීය දක්ෂකමෙන් තමන් ව්‍යාපාරයක් කරනවා වගේ කල්යාණ මිත්‍ර ආදර්ශයට ගන්න. ධර්මීය ආදර්ශයට ගන්න. බුදුන්සේ පෙන්වන තියෙන ආදර්ශය නමුත් තමන් අතේ වැඩි තියෙනවා. තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව ඊයකින් බලනකොට මේ වගේ සුළු පිරිසක් වුණත් ලෝකේ ඉන්න අග්‍රම පිරිස නෙමෙයි. අනිත් මිනිස්සු දිහා බලන හතුන් මරමින් හොරකම් කරමින් කාමීච්ඡාචාර කරමින් බොරු කියලමින් ඉස්සචරෙන් ගත කරන්නේ. ඒ මිනිස්සුන්ට මේක තව කතා කරලා තේරුම් කරන්න පුළුවන් දෙන්න වේ පුළුවන් කරන්න වෙයි කියලා හිතනවා නිකමටවත් කරා. අඩු ගන්න ඉඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ චීතිත් අපි නිතරම අරයාගේ මෙයාගේ වැරදි බල බල තමන්ගේ අඩුපාඩුකම් බල බල නැති වෙරිකම් කතා කරන එක තමයි මාන පාක්ෂික දේ. ඒක පැත්තක දාලා අපි කොතන හිටියත් ඒකචරි කියලා හිතනවා. ඒක විතරයි ඒක නිසා කිසි කෙනෙක් බනවන්න එපා මොනම දෙයකටවත්. කිසි කෙනෙක් අනවන්න යන්නත් එපා. අනවන්න හැම වෙලාවෙම මතක තියාගන්න නැති බැරිකමල තමයි එහෙම අපි කරන්නේ. මේ නැති බැරිකම හීනමානයට වැටලා භාවනාවට බාධා කරනවා. බැරිම නම් කෙදිරි ගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් නිකන් අලමනම් අචකච කචලා යන්න එපා. එතකොට අනික කෙනෙකුටත් බාධා මේ වාච වචනේ පිළිබඳ ක්‍රියාවෙත් එච්චරයි. මනසෙත් එච්චරන්නේ සාක්‍ය සිංහෙක් වගේ තමන්ගේ කටයුතු සියල්ලම මට කරගතයි කරගතයි සියලු කටයුතු මම කරන්න ඕනේ කියන පදනමට ගිහිල්ලා වැඩ කටයුතු කරොත් අනික් කෙනෙක් ඇවිල්ලා කරන දෙයකට උදව් කරා ඒක මිසක් මොනම දෙයකටවත් උදව් இல்லන්න යන්න එපා இல்லන්න යෑම බැගෑවීමක් වෙනවා බලන්න තමන්ට ඒක කතා කරන්න තු කරන්න පුළුවන් ඒකත් ඒකචාරී ගතියක් හැබැයි ඒක නෙවෙයි හැම පැත්තෙම පරිපුද්ධ පරිපූර්ණ ඒකචාරී ගතිය කියලා කියන්නේ ඒක සම්පූර්ණ පරිපූර්ණ ඒකචාරීකම කියලා කියන්නේ චිත්ත දිවිකය. මේක අවශ්‍යයි. මේ ශිල්පීය ක්‍රමයෙන් තමයි අපි චිත්ත විවිධ යන්නේ. ඒකට ස්ථාර වශයෙන් චිත්ත විවිධ වෙලාවේදී ඒකචාරීකම පරිපූර්ණ වෙනවා. ඉතින් ඒක තමයි ජීවිතේ එකම චිත්තක්ෂණය නිසා මේ කඟ කඟ වෙනගේ තනියඟ වගේ හැකිතාක් මේ විස්තර වශයෙන් පරිපූර්ණ බුද්ධ කලාවට ඒකචාරී ජීවිතයට යන්න අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාට හේතු වාසනා වේවා කියන මාතෘකාවෙන් ප්‍රාර්ථනාවෙන් දේශනාව නැවත කරනවා. සිදු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනා වශයෙන් ඉතින් අපි තව සාජාදී ගාථා සජ්ජහනා කරලා දේශනා නිම කරන් ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් කාටදී කිවිතු කළ යුතු යමක් තියෙනවා නම් කරුණාකරලා සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරගන්න විදිහට ඉල්ලා ඉන්නවා එහෙම කියන්න කරන්න දෙයක් නැත්නම් අපි යනවා ඒ තාසතාති ගාථා සජ්ජායනාවේ පරිසටහන නිමාව සදාන් කරා අවසරයි සාන්තස මේක උපදිවිවේකයේ උපදිවිවේකයේ කියලා කියන්නේ අර ලැබිච්ච කාය විවේකයේ ලැබිච්ච චිත්ත විවේකය මේ දෙකම පිළිබඳව කිසිම උදන් ගැනීමක් කරන්නේ නැතුව කාය විකේ නොලබපු උපදිවිකේ නොලබපු කෙනෙක් පහත් කළ සලකන්නේ නැතුව කාය විකේ ලැබපු උපදිවිකේ ලැබු මම උසස් කළ සලකන්නේ නැතුව ඒක පිළිබඳ නොසැලෙන ගතිය. උපදිවිකේ වෙන්නේ අපි සාමාන්‍ය ඉදින්දාදී හම්බ කරන හැම දෙයක්ම උපදි කියලා කියනවා. මේ දේවල් ආඩම්බර වීමනේ අපිට තියෙන එකම ආස්වාද ජීවිතේ. බොසත් වෙනවා කියනකොට ඒකකොට ස්නායු පද්ධතියේ උපදිනවලු අලුතෙන් විභාගයක් පාස් වෙනකොට නොලබපු ලාභයක් ව්‍යාපාර ලැබනකොට මේ ඩොපමයින් කියලා එන්සයිම් එක. ඒ ආපු ගමන් මුළු ඇඟම කිලිපොලා වෙනවා. මේ නොලබපු ලාභයක් ලැබුවා. නොලබපු විභාගයක් පාස් කළා. නොලබපු විපස්සනා ඥානයක් ලැබුවා. නොලබපු විදිහට බද්ධ පරියන්කයක් ගන්න පුළුවන් වුණා. නොලබපු විදිහට පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් වුණා. ඒ හැමදේම ළඟාවීමනේ. ඒ හැම ළඟාවීමකදීම හිත රසායනිකයක් නිකුත් කරනවා. ඩොපමයින් කියලා තමයි ඇල්කොහොල් වල තියෙන්නේ. සුළු ගන්නකොටත් ඒක තමයි හම්බෙන්නේ. ඉතින් බුදු ගැහුවා හා සමාන අධ්‍යයයකට අපි ඩක් වෙනවා මේ ජයග්‍රහණ හරහා. ඒකවල දැන් මෙයා ජයග්‍රහණ ලැබලා නැහැ. මම ලැබලා තියෙනවා. ඒකට මට කියනවා මෙයා නීචයි. එයා දන්නේ නැහැ. මෙයා පහත්. මම උසස් කියලා ඉනවනේ. ඒකනේ අපි මේ ජීවිතේ බුද්ධ විඳිනදී අන්න ඒක කරන්නේ. අත්තුක්ක නේවත් දුක්ඛං චේති නොපරමම්මේති. මෙයා ලැබලා නැහැ. ඒ ඕනෙලාට මම ලබන්න පුළුවන්. දැන් මම ලැබලා තියෙනවා. හැබැයි ඒක නුද්දාමේ වුණොත් මම මෙයාට දෙපල්ලයක්. ලැබපු දේ අත්ත්ුක්කර්ෂණ පරාම්බර කරනවා නම් නොලබපු මිනිස්සයා ලැබුවට පස්සේ මම වගේ පහත් නොවෙන්න ඉඩ තියෙනවා. මම ලැබල පහත් වෙලා. ඒ නිසා ලැබපු දේ පිළිබඳව තමයි උපදී කියලා කියන්නේ යමක් කමක් අපු කිසිම දෙයක් පිළිබඳව ඒක විවේකීව බලනවා මිසක් අන්තර්තොක් වශයෙන් ඔබේ පලනවා ගන්නෑ. බාපණයක් වශයෙන් දාගන්නේ නෑ. ලාංඡනයක් වශයෙන් පළඳ ගන්නෑ. බැද්දෙක් ගහ ගන්නෑ. ලැබිච්ච සෑම උපදියක්ම විවේකයේ සඳහා විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා පදින්න ගන්න පස්සේ මේවා නිකන් හතෙකුගේ හැරලා ඕක ආවයිටවත් ඔක හැරලා යනවා ආන්නේ විදිහට ලැබිච්ච හැම ළඟාවීමක්ම ඒකට උසස් උසස්සේ ලැබෙන්නේ ඉතින් මේ ලැබිච්ච හැම දෙයක් පිළිබඳව විවේකීව බලන්න මේ හේතුඵල සම්බන්ධය නිසා ලැබුණා මම සාක්ෂිකාරයක් වුණාට මම උදන් මැනුවොත් මම උපදී විපත්තියකට වෙනවා උපදී විපත්තියක් වෙනවා යාළුවා කර්ෂ කර්ෂයකදී අර අත්‍යන්තයෙන් දෙයක් කතාවක් තියෙනවා කන්සෝ පත්‍රකට උහුමම කරගෙන ඉන්නේ. ඉතින් රත්තරන් බඳන බැලුවේ උගේ වැඩිම කියාපාන. අද අපි දරුවන්ට මොකද්ද උගන්වන්නේ කියන ප්‍රශ්න වල මට තියෙනවා. අපිට උගන්වන්නේම ওই උරුට්ටුවනේ අපි දැන්. අරක ලබාගෙන අරයට වැඩි පහේ පස්සේ සත්‍ය සමත් වෙනවනේ ඊට පස්සේ 10 පන්තියේදී සම්මාන මෙච්චර ගාණක් ලබන්න ඕනේ ඊට පස්සේ උසස් පෙළ මෙච්චර ගන්නවා ඉතින් ඊට පස්සේ ඒ දරුවට ඒ ළමා වයසේදී ඔළුවට දාන මේ කක්ක ටික අහන්න දයාගෙන් විභාගේ පාස් වුණාට පස්සේ සිල් දිනස ගන්න. මොකද කියන්නේ? ඔස්ට්‍රේලියාවේ දෙකක් ආවා. විභාගේ පාස් වුණාට පස්සේ සිල් දිනස ගන්න. විභාගේ පාස් වෙනවා කියලා කියන්නේ අම්මලා තාත්තලා මෙහෙන් අන්තිමට අතහැරලා එහෙ ගිහිල්ලා විභාගේ දාලා විභාගේ පාස්. අනුල් ළමයි ඉල්ලෙන්නේ නැහැ. මොනම අකාටවත් හිතා ගන්න බෑ. අපෝ මේ පේළුණානේ ඉල්ලන්න නැහැ. සාධාරණයි. මේ කිල්ලෙත් තරහ වෙලා නෙවෙයිනේ. මේ තරම් ආතතියක් එක්ක ජීවත් වෙලා විභාගේ පාස් වෙලා මොන කුරන්ද මේ? කොහෙද අපි මේ පොඩි උන් තල්ලු කරන්නේ? ඉතින් උන් අම්මට අප්පට වෛර කරන්නේ නැතුව මොන කරන්නේ? ඒ අම්මට අප්පට කරන වෛරය තමයි අර පෙන්නන්නේ. දැන් ඊට පස්සේ පද්ධතියට මොකද වෙන්නේ? කච්චිලා ගිහලා ආන්දෘගාගෙන කරනවා නේ ආන්දෘ අපේ දරුවෝ සීසීන සගන්නද අය යාළුවා කියනවා සාගන. අනේ මේ කට්ටියට උපදෙස් දෙන්නේ. ඉතින් මොකෙන්ද බණ කියන්නේ? මොන මොන ගාතාවද අපි මාක්ෂුකා කරන්නේ? නමක් කරන් හොයාගෙන පුතේ හොයාගත්තම හොම් වෙන්නේ නැහැ හොයාගෙන වහ කාලා. මේ තරම්ම තුවක්කෝද උන්නේ දාලා හිර කරලා වෙටි දෙනවා වගේ පොඩියෝම් පාවිච්චි කරලා මේ කරන දේ අපි අපේ නැතයින් අපේ යාළුවන්ට මොනවද දෙන්න හදන්නේ. මේ උපදිවි වේපල විපත්‍යයි. එක එක දේවල් දීලා ඒකට ආඩම්බරයක් තියෙනවා. දැන් දෙන උපදිවි විවේකයක් ගන්න. ඔක්කොම හම්බ කරගන්න. පරිණිසාංශ කියන්නේ ගුරු මේ ඔබ සෑම ශිල්පයක් ඉගෙන ගන්නවා. හැම භාෂාවක්ම හැම ව්‍යාකරණයක්ම හැම විශ්ලේ ඒකෙන් නිකන් නිකන් සිරිබිලිස් වගේ හිටපක් මොනම දෙයක්වත් දන්නේ නැහැ ලොකු සංසි කිව්වේ ಗುಣව සංගාරම් ජීවත් වෙනවා ඒ සංස්ථා කිච්චු කරන්න කවුරක්වත් තියෙන්නේ නැහැ අපේ ලොකු සංසිගේ කිසිම තැනක කොඩි දාලා නැහැ කිසිම තැනක නැහැ ඔක්කත් නැහැ ඉන්නවා ඉතින් කියනවා මේ උගදනේ බයින්වලු කැලියට දින් ගන්න ගමේ ඉන්න බැරි නිසා කියලා කට්ටිය මම දැක්කම නම් එහෙම කියන්නේ නැහැ. බුදුන්වහන්සේ කිසිම දෙයක අඩුවක් නැහැ. සියලු ඥාන තියෙනවා. සියලු හැකියාවල් තියෙනවා. වයස තියෙනවා. රූප ස්වභාව තියෙනවා. දැනුම තියෙනවා. කිසි කරදරයක් නැහැ මේකේ වාඩි වෙච්චාම පූසක් පොට්ට උඩ තිබ්බාගේ ජෙලියේ ඉන්නවා. කාටවත් අසදී විගුසර පාන්න පොටෝ ගාලා පටාක්න එහෙම දෙන හේ කරගෙන ඉන්නේ මොකක්වත් නැහැ. <laughs> ඒව කරන්න මම අපරාධ කළා නැහැ කියන්නේ. මම කියන්නේ එහෙම දඬුවම් මට කරන්න කවුරුත් දෙන්නේ නැහැ. මොකද ඒ අපරාධ මම කරලා නැහැ. ඒ දෙනම මම දැකලා දෙන උපරිම පිළිච්ච දෙන්න සම්පූර්ණ ගත කර ජීවිතේ දැන්වත් පරිසාරයට ගත කරන්නේ මොනම උත්සවයක්වත් නැහැ. ඉතින් ඒක හැන්ද වෙනකන් යෝගාවචරෙත් ඒක උන්ට ගහනවා බයිනවා හදනවා එච්චර. ආට උපදෙවි. මේ සත සම්බන්ධ ලැබලා තියෙන කියන්නේ දැකට අර දුරු පිටකන ඉතිහාස පොතේ ලියන මේක එකක් කියනවා විපස්සනා අධිරාජ්‍යයේ අධිපති කියලා. ඒ කියන්නේ විපස්සනා අධිරාජ්‍ය අධිරාජ්‍යය කියන්නේ. එන්න මොකක් කතාවේ ඉඳන් තමයි වැඩ කරගෙන ඉන්න. සීල උපදීතිය. එතන යමක් කමක් තියෙනවා. පූර්ණ විවේකීව තියෙනවා. කිසිම කෙනෙකුට පේන්නේ නැහැ මෙයා ඔටෝ කලන් රජ කෙනෙක් කියලා. ඒක නෑ පිටින්ම ඉතිහාසයේ වටන්න බැරි. ඒකනේ අපි තේරවාදී කොච්චර ජාතිකව වටන්න බැරි. මොකද හැකියාවල් තියෙන මිනිස්සු පාදා කණ්ඩායම් පාණ්ඩෙන් නම් ජේම්ස් බොන්ඩ් වගේ කඩු පිස්තෝලේ ගන්න යන්නේ නැහැ. විද්‍යාර්ගයේ කඩු අරගෙන එහෙම සටන කණු කඩු ඒවා කියන්නේ යන්නේ නැහැ. කර බැකින් එකයි. දැන් උපදින්නේ කිය අපි ළඟ දැහැගෙන තියෙන අපි දන්නේ නැහැ. මොකද ඒ? ඒගොල්ලන්ට ලියව ගන්න. ආ රජිපන්ත කියවල. ඔව් කොහොම කියන්නේ මම පස්සේ අරගෙන. අපරාධ තියෙනවා හොඳයි. ඒ නිසා අපේ මේ ශාස්ත්‍රීය අවස්ථාවල අරණ්‍යවාසී ජීවිතයේ අපිට ඕන තරම් අවස්ථාවල් තියෙනවා මෙන්න මොනම කෙනෙකුටවත් ලබා ගන්න බැරි හැම දක්ෂකමක්ම හැම හැකියාවක්ම හැම විෂයක් හැම භාෂාවක් ඉගෙන ගන්න. මේ කිසි තැනක අඬ පෙන්වන්න යන්න එපා. කිසි තැනක අඬ හැර පාන්න යන්න එපා. ඔක්කොම වසංගම ජීවත් වෙනවනේ මේකේ දසතික පැතිරෙන සුවඳක් එනවා. ඒක වරක්කන්න. මේක නිකන් හඳුන් තෝරලා සුවඳ වගේ නෙවෙයි. දසතික යන සුවඳක්. ඒක පටන් ගන්න දැන් නිසා උපදී මේකේ කියලා කියන්නේ අපි යටින් බලනකොට දැනටමත් ඒක දන්නේ දන්නවත් අපි ඒක පිළිබඳ ප්‍රතිපත්ති පුරුදු පිළිසක්. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ කවුරුත් Taman ගැන දන්නේ නැත්තම්. කවුරුත් ඇවිල්ලා මේ උපවාසයේ නම මොකක්ද කියලා නම් ආ දන්නා එහෙනම් දැනගන්න වැඩේ හරි. ඈත ඉඳගෙන වැඩගෙන ආ මේ අහවලාගෙන කියන්නේ එනවනම් ඌට අපායි ගියත් අන්තිම අධියට යන්නේ. ඒක කතා දෙකන්නේ කඩාගෙන යනවා. ඕන තැනක යන්න පුළුවන්කම තියෙන පොළවේ බැස ගියා. කැමැති තැනකට ගියා. කැමැති තැනකට ආවා. ඉන්න පුළුවන්කමක් තියෙනවා දැනගෙන ඉන්න උපදී විවේකයේ සිවුරට තියෙන හැම ගෞරවයක්. මොකා සිවුරු ඇඳත් අඩුකුලේක සිවුරු ඇඳත් උඩුකුලේ සිවුරු ඇඳත් උන් නිවන් දැක්කත් නැතත් බුදුහාමෙන් සිවුරට වැඳපන් ඌ අහන්න යන්න එපා ඌ නිවන් දැකලා නැද්ද කියලා ඒ නිසා උපදී විවේකයේ රකින්න සන්නාහය තමයි මේක. ඒ මේ හේනි පිළිදේ ඥානසියහන්තු කියනවා සිවුරු ඇඳගත් මනසේ බණ්ඩාන මාතේ වෙලිපා. ඉතින් මිනිස්සු ඔක්කොම සොම්පාල සොම්පාල කියන නම කියන පටන් ගත්තා පාරේ බහැර යන්න බෑ. ඉතින් මොකද කරන්නේ අපි කම්පැනි එකක් නේ කියන්නේ. හොඳ වැඩක් කළොත් ඒක අපි. උනාට වැඩක් කළොත් ඒකෙන් එකක් තමයි කියනවා මොකද කරන්නේ. දැන් හග්ගෙඩි හග්ගෙඩි කියනවනේ මොන කරන්නේ. ඉවරන ගතට පස්සේ කාටත් හග්ගෙඩිය තමයි. නෑ නෑ. තමයි දන්නවා මන්දියදේව මහරතන් වහන්සේලාත් එහෙමත් ওই දිවුරස්සේ වැංගිලා හිටි මෙයා වලිදේව රහතන් වහන්සේ කියන දන්නේ නැහැනේ. ඒ දෙකේ අතර මැද තමයි ෂේප් වෙන එකයි තියෙන්නේ දිවුරට හැංගුණා උපදීවිකේ ගත්ත කියන්නේ. මම දන්නේ ඒක තමයි මට ගිහි කාලේ ඉඳලම තිබුණු අසීමිත ආශාවක් හැම ශිල්පයක්ම ඔය කවුරුවක්වත් දන්න ශිල්පයක් මම අරින්නේ නැහැ වැඳලා හරි ඉගෙන ගන්න. හොරෙන් හරි ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක මට අත්‍යවශ්‍යයි. කවුරුවක්වත් මාව වළක්වන්නත් බෑ. අහවල දෙ නොකර ඉන්න ඕනේ කියලා නෑ. ඒ කෙරුවට මොකද කතා කරන්න පුළුවන්කම තියෙන ඕන වෙලාවට. අතහැරියා පැත්තක තිබ්බා. ඕන වෙලාවට ගත්තා. විවේක වෙනවා කියලා කියන්නේ සියලු ශිල්ප ඉගෙන ගන්නවා විවේක යන්න පුළුවන්. සර්පෙක් හැවහලනවා වගේ. ඉතින් ඒකට ඒකට මම පැහැදිලිව ප්‍රකාශ කරන පැවිද්ද කියන එක පුදුමාකාර අවශ්‍යතාවයක් කඩුවකට කොපුවක් වගේ. කඩුවක් එළියට යනවා. කඩුව නිතරම කොපුව ගලා තියෙන සිවුර ඒ අතින් බannකොට උඩට බැනුම් ගන්න පුළුවන් තරම්. ඔක්කොම කොච්චර කොච්චරක් කට්ටි වයි. ඉතින් ඒකට ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. ඔය තනියෙන් ඔය පැත්තකට ගිහින් ඉවරදාගත්තට පස්සේ ඒ ඌ මුළු නරකෙත් ටිකේ කියලා ඕන කෙනෙක් බාර ගන්න. කටුසුරු දැම්මම ඔළුව නරක කරලා ගිහලා කවුරුත් දානවා. කිසි ප්‍රශ්නයක් නෑ. උන් ගෙවල් වල ඉන්න බැරි එක අනිත් එක තරහ හැදලා වෙන්නේ නැති. බැරිලා ඉන්නවා. ඉතින් ඒ ගානට වැටුණාට පස්සේ අපිට කිසි කෙනෙකුගේ ප්‍රශ්නයක් නෑ. මොන උපදිවිගේ මම විසඳ නැහැ. මම දැනන්නේ නැත්තේ. වෙන වෙන දාලවලට විසඳ නැති මම නම් විසඳන්නේ ඔකට තමයි. හැම ශිල්පෙම ඉගෙන ගන්නවා. මම හැම පැවිද්දෙකුටම කියන්නේ නෑ බෑ කියන වචන දෙක දික්ෂණරේ තියාගන්න මේක. කාටවත් නෑ බෑ කියන්න. දැන් නැත්තම් අහලා වැඳලා ඉගෙන ගන්න. බෑ කියන්නත් එපා. පුළුවන් වෙලාවට කර දෙන්නත් කියන්න. අය කාටද කරන්නේ යන්නේ ඒක අපිට වැඩක් නෑ. ඉදිරියපත් වෙච්ච ඕන සැලී වැඩේ කරා ප්‍රතිඵල අපේක්ෂාව දුක් නෑ. වැඩේ කරා දිනුව රට හැරපියා යන රජ කුසී. ඒ පාර ගාතාවේ තිබුණේ දිනුව රට අතහැරදම ගියා. උපදිවිවේගී.